අප්පමාදීසු කුසලේසු ධම්මේසු තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම සීලakkhandකේ තියෙන දසුත්තර සූත්‍රයේදී අපි මේ උද්දృత පාඨය ලබා ගත්තේ. ඒ දසුත්තර සූත්‍රයයි අපි කතා කරපු විදිහට එකින් එකට වැඩි වේගන යන එකේ සිට 10 දක්වා ඛණ්ඩායම් 10ක් පිළිබඳව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකේ ඛණ්ඩායම් දෙකේ ඛණ්ඩායම් තුනේ ඛණ්ඩායක් වශයෙන් දස ඛණ්ඩායමක් දක්වා වෙන් කළ දක්වලා තියෙනවා. ඒ එක එක කණ්ඩායමකට 10ක් 10ක් කරුණුත් තියෙනවා. ඒකට එකේව 10යි, දෙකේව 10යි, තුනේව 10යි එම කියනවා. ඒ වගේ මේකට අංගුත්තර එකින් එකට එකින් වැඩි වෙන කතිය නිසා මේක දසුත්තර කියලා සූත්‍රයෙන් නම් කරලා තියෙනවා. හැබැයි සූත්‍රේ විශාල මාතෘකා රාශිය සාකච්ඡා වෙනවා. ඉතින් මේක සබුත්තන්සේ වැඩ ඉන්න කාලෙම මේ දැනුම ගොනු කිරීම සම්බන්ධව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගත්ත සාර්ථක ප්‍රයත්නයක්. ඒක අපි මතක් කරගත්තේ මේක සරුවත්න දේශනාවක් නෙමේ සරුවත්න දේශනාව කොටස් ටික පෙළ ගැස්වීමක් ප්‍රස්ථාරගත කිරීමක් වගුවකට දමලා ඉදිරිපත් කිරීමක් කටපාඩම් කරගන්න ලේසි විදියකට ඉදිරිපත් කිරීමක් මෙතන වෙලා තියෙනවා සංග්‍රහයක් කියලා අපිට කියනවා ඉතින් ඒකෙදී ඒ මුලින්ම දක්වන කාරණාවට විතරයි අපි මේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ සූත්‍රය ගත්තොත් පිටු ගාන පැතිරෙන එnde end end end කාරණා වැඩි වැඩියෙන් විස්තර වැඩි වැඩියෙන් දක්වන සූත්‍රයක් පළවෙනියෙන්ම සූත්‍රය පිළිබඳව නැත්නම් දසුත්තර කියන එක පිළිබඳව හඳුන්වා දීලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තරම් පවක්කාමේ ධම්මං නිබ්බාන ගාමියා නිබ්බාන පත්‍ය මේ තමන්ගේ බණ අහන්න එකතු වෙච්ච පිරිසට කතා කරලා කියනවා නිවනටපත් වීම සඳහා ධර්මයන්ගේ 1 සිට 10 දක්වා ගොනු වෙන ක්‍රමයේ මම විස්තර කරන්නම්. දසුත්‍රම් පවක්කාම. දුක්ඛසන්ත කිරියාය සබ්බගන්තම් අමෝහන. මේ කොටසේ ඇතුළේ තියෙන ධර්ම වලින් ඒකාන්තයෙන්ම දුක කෙලවර කරන්න පුළුවන්. සියලුම සංයෝජන ධර්ම ග්‍රන්ථ ධර්ම කපලයින් කරන්න පුළුවන් කියලා හඳුන්වා දීමක් කරලා එකේ කණ්ඩායමේ පළවෙනිම අංකය සඳහන් කරන්නේ ඒකෝ ධම්මෝ ඒකෝ ආවුසෝ ධම්මෝ බහුකාරෝ පැවැත්ති දැනගන්න ඕනේ මේ දසුත්තර ගැන ඉගෙන ගන්න කෙනා බොහෝ උපකාර වෙන එක ධර්මයක් මේ බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. නැත්නම් බුද්ධ ධර්මයේ තියෙනවා. කියලා හඳුන්වා දීමක් කරන එකට කියන උද්දේශය කියලා. වෙන් කර කියනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා මොකද්ද මේ දසුත්තර ක්‍රමයට පෙළ ගස්නකොට බොහෝ උපකාර කරන ධර්මය මොකද්ද කියලා සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබලා දෙනවා අප්පමාදේතු කුතලේසු ධම්මේසු කියලා. මේ ප්‍රශ්නෙට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න. මාතුකාට යොමු කරන්න ඉස්සලා ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නෙන් තමයි අහගෙන ඉන්න කට්ටියගේ අවධානය ආ දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට කියලා දෙන්න හදන්නේ අපේ ජීවිතේට නිවන් දකින්න කෙලස් කපන්න බොහෝ උපකාර වෙන ධර්මයක් තියෙනවයි කියලා මොකද්ද කියලා අහලා උත්තර බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ. පිරිසකර බණී ඉන්නවා. එතකොට සාරිපුත්‍ර සාන්තික උත්තරයක් දෙනවා. ඒ තමයි අපමාදේසු කුසලේසු ධම්මේසු. ඒ නිසා සරුවඥ ශාසනය සරුවඥ දේශනය පිටු කරන්න ඕනේ නම් කාට හරි පිටු කරන දින ක්‍රමේ තමයි මුළු දේශනාව මේ අප්‍රමාද පදයට පිටු කරන්න පුළුවන්. ඒක තමයි සරුවඥන්සේ පිරිනම් පාණ්ඩ අවස්ථාවේදී අවසාන දේශනා කරපු පදයේ අප්‍රමාදේසු අප කය ධම්මා සංඛාරා අපමාදේ සම්පාදේත මහනි මේ ලෝකේ තියෙන අනිකෝ සියලුම සංස්කාර ධර්ම බොහෝම වෙනස් වෙන සුළුයි චපලයි කිසිම උදව්වක් කරන්නේ ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්න කුසල ධර්ම වඩා ගන්න මේ අනිකුත් නැති වෙන භංග වෙන විනාශ වෙන සංස්කාර ධර්ම පිළිබඳව මෙච්චර හිත් කරදර ගන්න ඕනේ නැහැ කළ යුත්තේ අප්‍රමාදයේ දැනගන්න එකයි ඉතින් ඒක බැලුවොත් මේ බුද්ධ ඥානසේ අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ ගත යුතු හර පද්ධතිය කල යුත්ත වටහාගත යුත්ත හිතරගත යුත්ත මොකක්ද කියලා ගත්තොත් කිසිම බෞද්ධයෙක් සමහරලාට දන්නේත් නැහැ මේ අප්‍රමාද කියන ಪದේ තමයි මේ ඉතුරු ඔක්කොම ධර්ම යටපත් කරන්න පුළුවන්. ඒක සරුවත් වෙන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා ගොඩබිමේ ඉන්න සත්තුන්ගෙන් ඇතා තමයි ලොකුම සතා. ඇත් අඩිය තුල ඕනම සතෙක්ගේ අඩිය තියන්න පුළුවන්. වෙන ඕනම සතෙක්ගේ අඩිය පාද සටහනට වැඩිය ඇත් අඩිය ලොකුයි. ඒ වගේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්ම අනුව අනිකු සියලුම ධර්ම අප්‍රමාද පදේ ඇතුලේ දාන්න පුළුවන්. අප්‍රමාද පදේ තමයි ඔක්කොම දරන මේ හත් පාද හත් ඇතිකුගේ පාදයට සමාන කරලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ කුසල කියන එක මල් මිටියක් වගේ රැස් කරොත් ඒක ඒක කුසල මල් මිටියක් වගේ රැස් කරොත් ඒ මිටියටම කියන්න පුළුවන් පදේ තමයි අප්‍රමාද. ලෝකේ බුදු බුද්ධ දේශනාව කියන හොඳ ටික ඔක්කොම එකතු කරලා මිටියක් ගත්තොත් ගුණයක් ගත්තොත් ඒ මිටියටම කියන්න තියෙන වචනේ තමයි අප්‍රමාද. ඉතින් මම වෙලා ගත්තේ ඊයේ ඒක බෞද්ධයා දන්නේ නැතිකම ගැන කියන්නේ. අපි අනුන්ට බුද්ධ ධර්මන කතා කරනවා, අනුන්ට උගන්වන්න හදනවා, පඬිතුකම් කතා කරනවා ධර්ම TV ඉපදුණයි කියලා, අපේ උරුමේ කියලා. නමුත් ඇහුවොත් කවුරු හරි අනේ මේක මට කෙටියෙන් කියලා දෙන්නෝ කියලා අහපු මිනිහා කොන්ද ගැටෙනකන් කියනවා. කිලෝරක් නෑ. කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරනවද දන්නේ නෑ. කියනවා කියනවා කියනවා කියනවා කවදාකවත් ඉවර කරන්න බෑ. ඇත්ත. බුදුරජාණන්සේගේ ධර්ම ගැඹිරයි. ඒක 84000 ධර්මස්කන්ධය. නමුත් මේ පිටු කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා දන්නේ නැතිකමෙන්ම පේනවා. අපි මේ අන්ධකාරේ අතින් අතට මල්වට්ටිය ඇරියට මල්වට්ටියේ තියෙන්නේ මොනවද කියලා ගන්න. අපි විතරක් නෙවෙයි. අපිට බුද්ධහම උගන්වපු කට්ටිය දන්නේ නැහැ. දාම්පාත වල ඉන්න කට්ටිය දන්නේ නැහැ. හාමුදුරුවෝ දන්නේ නැහැ. අම්මා අප්පච්චි දන්නේ නැහැ. ඉස්කෝලේ ගුරුවරයා දන්නේ නැහැ. ඉතින් ඒ තරමටම කාලේ දූවිල්ලෙන් යට වෙලා තියුණු මේ කාරණාව මතු කර ගන්නවා කියන එකට අපි අම්මට අප්පච්චිට දොස් කියන්න හදනව නෙවෙයි. ගුරු රින්ට හාමුදුරුන්ට අනිකුත් බලධාරීන්ට දොස් කියන්න හදනව නෙවෙයි. මේකේ තියෙන වංචනික ස්වභාවය. අපේ හිතට ඇත්තටම ධර්මයේ දැනගන්න ඕනේ නැහැ. වෙන ඉච්චරයි තියෙන තියෙන. ඒක නිසා අපිට ඕනේ ජනප්‍රිය බුද්ධහම වහන්න විතරයි. මේ වගේ දෙයක් අහනකොට තියෙන අම්මෝ අපට තේරෙන්නේ නැහැ. අපිට ඕවා කරන්න බෑ. මේ කීකවල වල අබදරොණ්ඩක් මේ රැකීරක්සාවල් කරන වගකීම් කරගෙන ඉන්න ඕව කරන්න බෑ. අපිට බැරිද මේ සිද්ධාර්ථ කුමාරයා ගැන පොඩ්ඩක් ළමා කතාවක් කියලා දෙන්න. අපිට බැරිද මේ ජාතක කතාවක් බුදු වෙන්නේ ඉස්සලා නිකන් ඔය සෙල්ලම් කරපු වෙලාවේ මොනවද කිව්වේ කියලා කියන අම්මයි වල තොරන් ගහගෙන භක්ති ගීත කියාගෙන එන්න සෙල්ලම් දෙද්දරෝන. මේවා කතා කරන කෙනා නේ බෑ ඌ ආන්න වෙලාවක් නෑ අපිට මේ බබාට කිරි දෙන්න තියෙනවා. මහත්තයාට ගිහිල්ලා ඒ නිසා අපි ඒක මෛත්‍රී බුදුහාමුදුරෙන් ගන්න එක ප්‍රමාදයට දාගමු. මේ ටික නම් ගෙජ්ජි හොල්ලන්න නටන්නයි නම් මාට නම් එච්චර වෙහිරුවක් වූ ලෝකෙම නැහැ. ඔගොල්ල තමයි ඔය තේරම නාටකම නටවන්නේ. ගිහියෝ. තන්නේ කර ගිහියෝ මේ නටන නැටවිල්ල දිගේ තමයි අර නයි නටවන වගේ නලාව පිපෙනකොට හාමුදුරුවෝ ඒ විදිහට පෙනේ උස උස ඉතින් නයි නටවනවා. ඒ නායර බැලන වැඩක් නැහැ. ඒකයි නටවන විසඳ ගන්න ඕනේ. ඒක නිසා කරුවත්තන් සඳහන් කරලා තියෙන්නේ අගාරාණ ගාරාච බෝඥාඤ්ඤ නිසිතා බෝ අඤ්ඤේ අඤ්ඤේ අඤ්ඤේ නිසිතා ආරාදයන්ති සද්දම්ම යෝගක්ඛිම අනුත්තර ගීගේ අතාරපු ඇත්තොත් ගීගේ ඉන්න ඇත්තොත් දෙගොල්ල එකිනෙකට සාදර වෙලා මේ ශාසනය රකින්න මිස මේ ධර්මය රකින්න මිස පැවැත්මක් නැහැ ඒ නිසා අපිට මේ බාහදාරකාරී ස්වාමීන් වහන්සේට බැලලා වැඩක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේත් බණ කියන්නේ ඉල්ලුම සැපෙම හැටියට තමයි. දැන් 6000ක් 7000ක් එනවයි කිව්වොත් ඕන ජාතක කතාවක් කියලා ලකුණු ගන්න ඕන තරම් හාමුදුරු ඉන්නවා. මේ මොකද අප්‍රමාදී ගැන කතා කරද්දී කවුරක්වත් දන්නේත් නැහැ, පිළිගන්න කැමතිත් නැහැ. ඉතින් ඒක ගැන මම ගොඩක් වෙලා ඊයේ කතා කරා. ඉතින් මම මේ මාතෘකාවට ආසන්න නිසා අද ටිකක් ඔය කතා කරේ. මොකද ඒක හරියම ආසියව රසවත්. මෙච්චර කල ගත යුතු දේ තියාගෙන අපි කරන දේ. ඊට පස්සේ අපි ඩිංගිත්තක් ඉස්සරහට ගියා. මේ අප්‍රමාදේ කියන පදය විස්තර කර ගන්න කල යුතු ධර්මයන් කෙරෙහි කල යුතු යුතුයකම් කෙරෙහි පමා වෙන්න එපා කියන එකනේ. අප්‍රමාද කියන පදේ පාවිච්චි නොවුනට භාෂාවේ ප්‍රමාදේ පාවිච්චි කරනනේ. නිසා තමන්ගේ විය යුතු යුතුයකම් කරන්ඩ පමා වෙනවනම් ඒක කියනවා අප්‍රමාදේ නෑ පමාව කියලා. ඒකදී ඔය ගුරුම ස්වාමීන් වහන්සේලා එකතු කරපු පදේ මම දැම්මා ඊට පස්සේ නොකළ යුතු නොකපනත්කම් තියෙනවනේ. එව්ව නොකර ඉන්න පමා වෙන්න එපා. ඉතින් අපි මේ ඔය පිළිසිතියා මොන දියා බලන්නම කියන්න පුළුවන්. ඕගොල්ලෝ කළ යුතු යුතුයකම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සෑහෙන වගකීමකින් කටයුතු කරනවා. ඒක පිටින්ම කාටවත් දොස් කියන්න බෑ මොකද හැම කෙනෙක්ම තමන්ගේ ගුණ චරිතයට කැමති සාධාරණ ලෝකේ සාධාරණ ජීවත් වෙන්න කැමති ඒකට සෑහෙන මහන්සි වෙනවා නමුත් නොකල යුතු නොපනත්කම් නතර කිරීම සඳහා වාරිත්‍ව ධර්ම තදා විරමණ ධර්ම නැති කිරීමට නැත්නම් ශික්ෂණය සඳහා බොන්ටි සෝරි පන්තිකවත් තාම ලෑස්තියක් නැහැ. බොළඳ පන්තිකවත් ලෑස්තියක් නැහැ. කලේතු දේවල් උඩ දාන්න පෙන්නන්න නටන්න ඕන ලෑස්ති. කය වචන හික්මව ගන්න. ඉඳගෙන ඉන්න තැනක ඉඳගෙන මේ හිත හික්මව ගන්න. ඊයතින් බලනකොට අපි කරන්න කරන්න වැටෙනවා. කොච්චර අමාරුද කියලා. ඒක නිසා මේ භාවනා පැත්තේදී විශේෂයෙන්ම අප්‍රමාද ධර්ම ගැන කතා කරනකොට අපි මේ කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කිරීම පිළිබඳව අංග සම්පූර්ණ විස්තරයක් කරන්න අර්ථකථනය කරන විග්‍රහය කරන දෙනවා වෙනුවට කළ යුතු යුතුයකම් ඉෂ්ට කරනවා වගේම නොකළ යුතු නොපනත්කම් විරමණ ධර්ම, වාරිත්‍ර ධර්ම නොකර සිටීම සඳහා මම මේ ජීවිතයේ නැත්නම් මේ වැඩමුළුවේ එහෙම නැත්නම් මේ අද දවසේ මොකක්ද අරගෙන තියෙන පියවරවල් කියලා කොච්චර අපි අප්‍රමාදද කියලා බැලුවොත් ඒ සම්බන්ධයෙන් අපිට කළ හැකි ගොඩාක් කටයුතු ඇත්තටම කියනවා අපි එකට බොළඳයි දන්නේම නැහැ. අපි ඉක්මීම අති මොනවද කරන්න ඕනේ? ඒකෙන් මොකද්ද ලැබෙන්න ලාභේ? මට ලැබෙන්න ලාභේ මොකද්ද? ලෝකයට ලැබෙන්න ලාභේ මොකද්ද? කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා කළ යුතු යුතුයකම් පිළිබඳව කියලා දෙන්න හදනවට වඩා නොකළ යුතු නොපනත්යන් කතා කිරීමට පෙළඹෙන්න හේතු දෙකක් තියෙනවා. නැස්චාරිත කියන්නේ දෙවි. බුදුජානන වහන්සේගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේලාගේ පියලු බුදුරෙන්ගේ උපදේශය තමයි සබ්බපාරසා කරන දෙවෙනියට කුසලස උපසම්පදා. නොකල යුතු නොපනත්කම් වලින් වැළකීම තමයි පළවෙනිම උපදේශය බුදුආමතුල. සිළු පාපයන්ගෙන් වෙන්වීම. එතකොට තමයි කුසලයක් කරන්න වෙලාවක් හම් වෙන්නේ. ඒක තමයි කුසලයේ කියලා කියන්නේ. ඒක නිසා තමයි පාපයෙන් වෙන්වීමටයි කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි අපිට කොන්දක් නැත්තේ. ඒකට තමයි අපිට පෞෂත්වයක් නැත්තේ. ඒකට තමයි අපිට මේ පසුබිමක් නැත්තේ. මොකද අපි ඔක්කොම මේ කෙරුවාවල් පෙන්වන්න හදනවා මිසක් තමන් අතින් වළක්වාගත හැකි කායික වාචික මානසික දුෂ්කර මේ දුෂ්චරිතය නැති කිරීම සම්බන්ධයෙන් අපි කරන කටයුතු දිහා බැලුවොත් ගොඩාක් ඉඩ තියෙනවා කියන්නේ මම මේ මතක් කරන්නේ. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් අපි මේ කරන භාවනාව දැන් භාවනාවට මේ පණවිඩිය ගත්ත ගමන් ඔය කමඨහන ඉබේම සුද්ධ වෙන්න ඕනේ. මේ කියන කාරණාව වැටුණා. ඒක තේරෙ තේරුම් ගත්තේ නැති බව කමඨාන සුද්ධ වෙලා නැති බව ඒ කමඨාන සුද්ධ කරන කතාවෙන් තියෙනවා අනන්ත ඕනකම තියෙනවා අවශ්‍යතාවය තියෙනවා අවංකකම තියෙනවා. නමුත් මේ කල යුත්ත පිළිබඳව කතා කරන මිසක් කමඨාන සුද්ධ කිරීමේදී නොකල යුත්ත පිළිබඳව එහෙම නැත්නම් පාපයෙන් වැළවීම පිළිබඳව අපි මනස යෙදවිලා නැති බව රචනය ගොනු කරන ස්වරූපයෙන්ම පේනවා. මම හිතන්නේ මේ බණකින් ඒක 100ක් නතර කරන්න පුළුවන් වෙයි කියලා මම මේ ප්‍රයත්නයක් ගන්න හදන්නේ. මේ භාවනා කරනකොට ඒ කෙනා දියුණු වෙනකොට භාවනාවේ තලතුණා වෙනකොට එයා තමන්ගේම කමඨාන සුද්ධ කරගන්න මෙන්න මේ ටික දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙන නිසායි මේ අප්‍රමාද පදේ යටතේ යෝගාවචරය බණ අහන්න අහන්න ධර්ම සාකච්ඡා කරන්න කරන්න සක්මන් කරන්න කරන්න පරියන්ක කරන්න කරන්න පිරිසුදු කරගත යුතු කොටස් ටිකයි මම මේ මතු කළ දෙන්න හදාගන්නේ. ඒක නිසා අපි කියමු අප්‍රමාදී එක කොටසක් පළවෙනිම කොටස තමයි කායික දුස්චර්යයෙන් වැළකීම සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්නේ. අපි යම් ප්‍රමාණයක් දැනට සතුම් මරන්නේ අපි දැනටත් හොතකම් කරන්නේ අපි දැනටත් කාමීච්ඡාචාරය කරන්නේ නමුත් ඒට අදාළ කිට්ටුවෙන් යන දේවල් අනන්තවත් අපේ අතින් සිද්ධ වෙනවා. අන්න අර අමාරු දේ ශිල්පද වශයෙන් තියෙන ආචාර ධර්ම වශයෙන් තියෙන විවස්ථාවල වල තියෙන සතු මරණ එපා, හොරම් කරන්න එපා, කාමීත්‍යචාරය කරන්න එපා කියන එකට ආසන්නෙන් යන තව අකුසල කර්ම රාශියක් තියෙනවා. අන්න ඒක පිළිබඳවත් අපි වග උනේ නැත්තම් අපි දැනට නොකර හිටියට අපි අතින් සතෙක් මැරෙන්නේ තියෙනවා. අපි දැනට නොකර හිටියට හොරකම් අපිට නොදැනී වෙන්න ඉඩ තියෙනවා. අපි දැනට නොකර හිටියට කාමීත්‍යචාරය ඊට වැඩිය අඩු මට්ටමේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම බොරු කියලා හිස් වචන පරස වචන. අපිට මේ ආවට පස්සේ ඒක කියන්න ඕන කමක් නැහැ. නමුත් ඒක එන්නේ කොහෙන්ද කියලා එන පහර දන්නේ නැත්නම් අපිට තොලේ කටේ නොගෑවි බොරුව කියෙවෙන්න ඉඩ තියෙනවා. කේලමක් කියන්න ඕන කමන්නේ. නමුත් අරයාගේදී මෙහාට කියමන හරහා කේලමක් වෙන්න ඉඩ තියෙනවා. අපි පරිවචන කියලා බඩ දෙකෙන් කියලා කාටවත් කියන්නේ. නමුත් අපේ වචන බිය ආයෙ නිසා කෙනෙක්ගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. ඒකට කාටවත් පාවිච්චි මොකද ඒක අපේ ඇතේ නෑනේ ආනෙකනා තෙන්ති. හිස් වචන කියන එක අපි නම් හා හොඳයි කොහොමද ඇයි හොඳයි කියලා කතා කරන්න ඉඩ තියෙනවා. මොකද අනිත් එක්කනට තේරෙන්න ඉඩ තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානේ ආවට ආව. තාම කරන්නේ මේ මේ සිරිත්‍රිත් කරන මිසක් අනිස්සද්ද වෙන්න දන්නේ නැහැ. ඒකට අනික් කට්ටියගේ හිටනක් වෙන්නේ. ඒ නිසා අපි හිතලා කිරුවේ නැතුවට අපි හිතලා බලනකොට නම් බරපතල වැඩක් නෙවෙයි. මොකද යට වෙනවා, යටිපහුව වෙනවා. අනික් පාර්ශවය යටින් අනික් පාර්ශවයේ හානිය යටින් අපි කරන නියෝජනයේ අතින් අඩුපාඩුකම් තියෙනවා. අන්න ඒ සම්බන්ධව අපි කොච්චර ප්‍රතිදද කරගෙන ඉන්නවද? කොච්චර අප්‍රමාදීද? නැත්නම් ඒක ඕනේ නෑ. මට මේ සමාධියක් ඇති කරගත්තොත් ඔක්කොම හරියයි කියලා අපි පරියන්කේදී තටමු. නෝ තනික් වෙලාට සලකන්නේ නෑ. ඉතින් කොච්චර පරියන්කේ තටමැව්වත් උත්සාහ කරා අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔය කියන විදිහට ඒ ධර්ම කෙරෙහි අධර්ම කෙරේ නැත්තම් දුෂ්චරිත කෙරෙහි අපේ තියෙන මේ අවධානය වැඩි කරේ නැත්තම්. ඉතින් ඒක නිසා මම කැමති ටිකක් ඒක පිළිබඳව මතු කරලා දෙන්න මේ ලෝකයේ පැත්තෙන් බලලා නෙවෙයි යෝගාවචරික පැත්තෙන් තාම සංවේදීව Tamanගේ කායික වාචසික ක්‍රියාකාරකම් දිහා බලලා දැනට තියෙන තියෙන පරිතද කිරීම තව ඉහිර කරනවා. ඒක කියන්නේ සීලය අදි සීලයක් බවට පත් කරනකොට අපි සලකා බැලිය යුතු කොටස්. ඒක නිසා අපි මෙහෙම තැනකින් පටන් ගමු. දැන් අපි කාලසටහන තේරුම් අරගෙන ඊවස්ථාව තේරුම් අරගෙන අපි මෙතන ඇවිල්ලිවලා පරියම්මේ වැඩමුළුවට එළවාරි උනා කියලා හිතන්නකො වාරි වුණාට පස්සේ ඒ කිනා හොඳට කය සකස් කරන සහැල්ලුවට තියාගෙන සමබරව ලිහිච්ඡ ස්වරූපෙත් තියාගෙන ඒක දිහා අවධානය යොමු කරගෙන ඉන්නකොට කායික දුස්චරිත තියා කායික ක්‍රියාවක්වත් වෙන්නේ නැහැ වචී දුස්චරිත තියා වචනයක් කතා කරන්නෙත් නැහැ. ඒ අනුව බලනකොට ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම සීලය 100ට 100ක් සම්පූර්ණයි. කිසිම කෙනෙකුට එහෙම නැතුව ඉඳලා මට සීලේ අංක සම්පූර්ණ වෙනමයි කියලා විශ්වාසයක් දෙන්න බෑ. අපි ඉදින්දා වැඩ කරනකොට ඕන තරම් අපිට නොදැනී සතෙක් පොඩියලා මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනත්නම් දන්නේ නැතුව කාගරි දෙයක් తాවකාලිකව ගත්ත වෙන වෙන්න විදි තියෙනවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කළ යුතු ගැමි දරුවන් ගම්මුම් කරන දිය කිසිම හමාර කරන මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි. මෛතුන සේවනයේ තමයි ඒක උග්‍රමදී. රූප බලන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. ශබ්දහන තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. විවිධ ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. විවිධ රසමස උළු දිවලන් තොල ගන්න තියෙන ආසාවක් කාමීත්‍යාචාරය. මේ පොට්ට මෙට ඇඳ ඇතිරිලොට මේ පස්සට විල්ලුද හොයන ගතියත් කාමීත්‍යාචාරය. අපි ඒක දන්නේ නැහැ. අපිට දන්නේ පස්සට විල්ලුද තියෙනවා පොහොසත් කියලා නේ හිතන්නේ. අර ගෙදෙට කියන ඒ ඕගොල්ලන්ට නෑනේ අපිට තියෙන ඕක කියලා මේ අර කාමීච්ඡාචාරනේ මේ උඩ දාන්නේ මුළු දවස පුරාම කරන්නේ මොකද්ද කියලා බලන්න දවස පුරාම කරන්නේ මටත් මගේ අයටත් වඩ වඩා රූප ලැබේවා රූප වාහිනී ගෙනලා තියාිනවා ගෙදෙට. වැක්කිරෙන. මේ වන්දියට පත්තරේ කියනවා. මේ වන්දියට පික්නික් යනවා. රූප බලන්න. සද්දමදිවට රේඩියෝ තියාගෙන අල්ලපු ගෙදර කට්ටියගේ සද්ද දාගෙන සංගීත සම්දර්ශන ලෑස්ති කරන සංගීත භාණ්ඩ ගෙනත් තියාගෙන සංගීත උපකරණ ගෙනත් උදේ ඉඳලා හැන්ද වෙනකම් පිනවනවා. ගන්ධ සුවඳ සඳහා රට රාජ්‍ය වලින් දේවල් ගෙනල්ලා ඉවල් පුරව ගන්න. රසමසවුළු සඳහා චීන කෑම, ජපන් කෑම, උදේ කෑම, දවල් කෑම, රෑ කෑම, ඉස්සරහා කෑම, පස්සේ කෑම ෂෝට් ටීට්ස් උතුම දෙල්ලමක් නෙති. දැහෙට ගෙදර ගියාම පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. උදේ පටන් ගන්න තිල්ල රෑ වෙනකන් ඊගාට හදන කෑම වේලනේ උදේ ඉඳලා හැන්ද වෙන කතා ඊට පස්සේ ඊගාට යන පාටි මොකද්ද? දැන් මේ පහුගිය දවස් දෙක තුනේ කන්න හම්බුනේ නැහැ නේ රෑට දැන් එරියස් එක අල්ලනවා කියනවා. නිකමනවත් අපිට හිතෙන්නේ නැහැ මේ අනේ මේ රැයටපත් කියාවට අපාය යනවා. ඒක කාමීත්‍යචාරයක් කියලා හිතන්නේ. නමුත් ජීව පිනවීමට තියෙන ආශාව ඊට පස්සේ කය පිනවීමට තියෙන ආශාව අපි ඩිංගිත්තක් හරි දැකලා තියනවාද පරිසර දූෂණයට හේතු වෙනවයි කියලා. තව කෙනෙකුගේ හිත නරක වීමට හේතු වෙයි කියලා. පෘථිවිය වල රත් වෙන්න උනන්දු වෙයි කියලා මේ අලුත් වචන මම මේ පාවිච්චි කරන්නේ. නමුත් ওই සෙල්ලමින් එක වෙන්නේ. ඒව අඩු කිරීම සඳහා මුව වැලීමේ තියෙන ආසාව අඩු කිරීම සඳහා මේ භාවනාවේ සම්බන්ධයක් අපිට තේරෙන්නේ නැහැ නේ. මේ නානාවිද සද්ද පිළිබඳව තියෙන කෑදරකම නැති කිරීමට කරන ප්‍රයත්නය කෙලින්ම භාවනාවක් බව. අපිට කොහොමඩක් අසිතෙන්නේ අපිට තියෙන ශබ්ද අහන ගමන් භාවනා කරන්න බැරිද කියලා ප්‍රශ්න තියෙන්නේ මේ ගඳ රස පහස ඉතින් මේ බුදුහාමුදුරන්ගේ කෙටි ක්‍රමයේ තමයි කැලේකට දින්ගපන් කිව්වට පස්සේ රූප පිනවන්න බෑනේ. ගස්කොලන් වල මොනවාක් අපිනවන දෙයක් නැහැ. මේ කැලෙන් එන සද්දේ බය උපදවනවනේ. මනාපය ඇති වෙන්නේ නැහනේ. ගඳ කැලේ කොලේ රස කැලේ තියෙන පහස මොනම විදිහක කුප්පන්නේ නැහැ කියන එක තේරුම් අරගන්න ඕනේ. මොනම විදිහක මනුෂ්‍ය කුප්පන්නේ. ඒ වෙනුවට අපි කොළඹට ගිහිල්ලා කානිවල් එකට ගියොත් මොකද වෙන්නේ? මොන තරම් රූප පෙන්වනවද? මොනතරම් වර්ණාලෝක පෙන්නනවද මොනතරම් ශබ්ද ගෝධාව තියෙනවද මොනතරම් සුවඳ જાති තියෙනවද මොනතරම් රස જાති තියෙනවද මොනතරම් පහස දෙනවද ඉතින් අපි මේකට මේ රට ගෙනියන්න හදන්නේ ඉස්සරහට මේ අච්චර පහසුකම් දීලා sannivedana දීලා දියුණු කරලා ගෙනියන්න හදන්නේ ප්‍රමාදයට කියලා මහය කාලට තේරෙන්නේ නැහැ ජනතාවට බහු ජනතාවට තේරෙන්නේ නැහැ මහජනයා කියන එක කියන්නේ ජහමනයා කියලා. අරගුණ ජක් ජක් ගාලා ඒකට මනෝ විකාරකාරීන් තමයි මහජනයා කියන්නේ. ජහමනයා. ගතින් ඕනිම රූප වේදනා ශබ්ද ඕක තමයි සෙල්ලම තියෙන්නේ. ඉතින් අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නකොට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. ඇස් දෙක වහ ගන්නවා. රූප බලන පැත්තක තියෙද්දි ඇස් දෙක වහ ගන්නවා. ඒකල මේ විටින් එන ශබ්දයටත් නිකන් එන ශබ්දයටත් කියනවා ශබ්ද නැතිම තැන හොඳයි කියලා. නිස්සද්ද තැනකට යන්න කියන භාවනා කරන්න. ගඳ කිසිම විදියකට වාතාවරණයේ ගඳ සූඳ තියාගන්න එපයි කියනවා. අදුකුරක්වත් ඕනේ. මේ සාමාන්‍ය වාතේ. හැබැයි වාසියර තියෙන අපිට අර වැසිකිළිය ගඳ පොඩ්ඩක් එනවා ඉඳලා ඒක. ඒ ඉතින් අග්නිසරණනේ කරන විශේෂ සැලකිල්ලට ඒකක් තියෙනවා. හැබැයි ඒක හොයලා බලනකොට මේ ගඳක් නෙමෙයි මේ ළඟ තියෙන කුකුල් පාම් එකක්. ඒක සුද්ධ කරන දවසට පලාතම. ඉතින් ඒක නොමිලේ හම්බ වෙන එකනේ. නන්ද සුවඳ. රස. තුන් වේල දෙන්නෙත් නැහනේ කණ්ඩ. තම්බල දෙන දෙයක් කාපම් පුළුවන් නම් කාපම් බැන්න කාපම්. ඉඳලා බුදියන්න තියෙන තැන. ඕගොල්ලන්ට තීන්දුව කරන්න දෙන්නේ මේ විදිහට ඉතින් බැන්න බලයක්. මේකට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. භාවනා මධ්‍යස්ථාන දැල්ල. මේකනේ අපිට බැරි. අපිට මේක ඉන්නකොට දඟගේ දැම්මා වගේ. නිකන් මේ ඊර කඳවුරක ඉන්න රැඳවියෝ වගේ රැඳවගත්ත කට්ටිය වගේ ඉන්නේ. ඉතින් අපිට බොහොම ඉක්මනට ආපහු ගෙදර යන්න ඕන. මම මේ ආමුදුරට කියන්නේ මොකද මේ කට්ටියට යන්න ගයක් නැහැ. මේගොල්ලෝ කොහොමද කත්වේ දෙන්න දෙයක් ආරම හැ ඉන්නවා. මෙන්න මෙතන තියෙන එක නැති කිරීමට මේක අඩු කිරීමට අපි මොකද්ද හිතලා තියෙන දේ අප්‍රමාද ධර්මේ හරහා. මේ රූප බැලීම අඩු කරන්න නැති කරන්න එපා. නැති කරොත් ඇස් දෙක නරක් වෙනවා. සද්ද ඇහිම මධ්‍ය ප්‍රමාණය කරන්න අවශ්‍ය ප්‍රමාණයට මේ අනවශ්‍ය දේ කරන්න එපා. ගන්ධ රස පහස මේ අඩු කිරීමකින් අපි එක එකනට කොච්චර දේවල් කරන්නේ. ඒ දේ කරන්නේ නැතුව ප්‍රමාද ධර්මයට අපි අනුග්‍රහ වුණා අනුයාත කරා කියලා හිතන්න බෑ. නමුත් මම ඊට හා පොඩ්ඩක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ විදිහට පරියංගයට ගිහිල්ලා කය නතර කළාට මේ කය පණ තියෙන බවට කිට්ටුම සාධකයේ තමයි හුස්ම ටික. ඒක නිසා සරුවච්චන්හන්සේ හුස්මට වචනයක් දානවා කාය සංඛාර කියලා. කයේ සකස් කිරීම නොකලට සකස් කිරීම වගේක් වෙනවා. ඒ හුස්ම ගන්න නැතුව කය පවත්වන්න බෑ. ඒක නිසා අපි මේ කයේ ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා මම ඉන්න බවට මම වෙමි කියන එකට තියෙන ආසන්න කාරණාවට හිත දාලා බලනවා මම නතර කරාට අනායාසයෙන් හුස්ම ටික යන මේක දිහා බලාන හිටියොත් මේකත් කයේ නියෝජනයක් පණ ඇති කයක් නවතින්න බෑ පවතින්න බෑ හුස්ම ටික නැතුව මේකම බලන්න මේක බලාන ඉන්නකොට වචන කතා නොකරට හිත කොච්චර කතා කරනවද කියලා බලන්න හිත දොඩබළු වෙනවද බලන්න අන්නේ දොඩබළුව නිසා අපිට අර කායික ක්‍රියාවලට හිත යොදාන්න බෑ එක්කෝ පිටින් එන ශබ්ද නිසා අපි හෙල්ලුම් කරනවා එහෙම නැත්නම් හිතවිලි නිසා අපි දඟලනවා එතකොට වේදනාව කාපු ගමන් හිත දොඩමළු වෙනවා වචන කතා කරන්නේ කේන්ද්‍රී ගන්නෑ එතකොට වාච සංවරයක් තිබුණාට වචනේ අපි සංවර වුණාට පිටින් කෙනෙකුට පේන්නේ නැතුණට හිත දොඩමළු වෙනවා එතකොට මේ කය ක්‍රියා නතර කරාට වාචික ක්‍රියා නතර කරාට අපිට නතර කරන්න බැරි කොටසක් තියෙන බව දන්නේ යෝගාවචරය විතරයි. භාවනා නොකරන එක නම් කවදාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ සියලුම දේවල් මට කරන්න පුළුවන්, මට නතර කරන්න පුළුවන්, මම ඕනනම් කරනවා නැත්නම් කයින්නවා කියලා. නමුත් බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න, ධර්මයට පින් සිද්ධ වෙන්න, සංඝයාට පින් සිද්ධ වෙන්න, Tamange සීලයට පින් සිද්ධ වෙන අපි පාවා දෙනවා. මම කතා කරන්නේ කය හොල්ලන්නේ නැහැ. පුළුවන් තරම් බලනවා, නොසොල්ලා තියාගන්න. වචන කතා කරන්නේත් නැහැ විශේෂයෙන්ම අපි පරියන්කේදී. හුදුට විවෘත වෙලා බැලුවොත් කය හෙල්ලුන් නැති වුණාට හෘදේ වස්තු ගැහෙන කෝල්ලන එක නතර කරන්න බෑ. වෙනහළු වල තීර කටයුතු නතර කරන්න බෑ. ඒ මොකද හුස්ම ගැනීම වෙනවා. මේක දිහා බලන හිතියොත් මේ කයේ අපට නතර කරගන්න බැරි අසංස්කාරික කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සංස්කරණය කරන්න බැරි කයක් පවතිනකොට තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මේ අයිස් කැලේක දී යට තියෙන කොටස වගේ. මතුවෙච්ච කොටස තමයි අපි හිතාමතා කරන ක්‍රියාව. ඒක නතර කරලා බලන්න හිටියොත් පේනවා මේ යට මොනම කෙනෙකුට නතර කරන්න බැරි පණ තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන වැඩ කටයුත්තක් තියෙනවා. මේක තමයි බුදුරජාණන්සේ කර්මස්ථානයේ වශයෙන් දෙන්නේ. ඔබ ඒක තියා බලන්න ඉඳපන්. එහෙම බලාම ඉන්නකොට හිතා ගන්න බැරි විදියට අපේ හිතේ දෝරේ ගලන්න පටන් අර ගන්නවා හිතවිලි. දෝරේ ගලන්න පටන් ගන්නවා පිටින් එන සද්ද වෙනදාට බල් කම්මලේ බල්ලට හිර ගැවුවට ගානක් නැහැ වගේ මේ සද්ද ගහන ගෙදරක හිටියා. භාවනා කරන්න ගිය ගමන් 60 කුණක් වටනවා වගේ අර ශබ්ද විශාල කරදර වෙනකොට ඒක ඇතුලේ දොඩමඩි වෙනවා නැද්ද කින් විතරක් මානසිකාව භාවනා කරන්න කියලා ගෙදරටත් වැඩිය ශබ්ද මෙතන මොන කරදරයක් දක්වා භාවනා මධ්‍යස්ථානකට නිසද්ද වෙන්න එපා මොනක්වත් නැහැ. මුතුම දොඩමඩි. ඒකපොට මේ ඒ ඊට ඇතුලේ තියෙන දොඩමළුවට බුදුහාමුදුර දෙන වචනේ තමයි වචී සංඛාර වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. යම් වෙලාවක හිතනද අපි දැන් කාය වශයෙන් සීලේ වශයෙන් කාය හික්මීම සහ වචනේ හික්මීම දැන් පොරොන්දු වෙලා අනින්නේ. අපි මේ අරන්ිට එනකොටම සීල් සමාදන් වෙලානේ. ඒක ඉතා උත්කෘෂ්ඨ නැක්ම මේ කාය හොල්ලන්නේ නැතුව වචන බින්දින් නැතුව ඉන්න එක. නමුත් ඇතුලේ බලන්න මේ වැඩ පිළිවෙල දෙක නැතර කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. කය නිච්චර කරාට කාය සංස්කාර දිගට වැඩ කරනවා. වචනේ නැතකට වචී සංකාර දිගට නැත කරන දැන් යෝගාවචර උත්සාහ කරනවා මේ වචී සංඛාර මේ අරමුණු එනේන එක මෙනෙහි කරන එක අරමුණු වෙන්කොට හඳුනාගන්න එක මේ විතක්ක ਵਿਚාර කියලා තමයි මේක පොතේ චෛත්‍යික දෙකක් විදිහට සඳහන් කරලා තියෙන්නේ අරමුණු රාශියක් හිතට ආවට පස්සේ ඒ ඔක්කොම අපිට බලන්න පුළුවන් හැකියාවක් නැහැ අරිට විශාල සෙනඟක් පුංචි ගේට්ටුවක යන්න හදනවා වගේ එක සැරයකට එක නඩයි යන්න පුළුවන්. ඒක නිසා කොයි අරමුණද මුලිච්ච වෙන්නේ, කොයි අරමුණද ආපాతගත වෙන්නේ, කොයි අරමුණද ඉඩ දෙන්නේ කියන එක විනිශ්චය වෙන්නේ විතක්කේ. අපිට සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, හිතවිලිත් තියෙනවා, ආනාපානෙත් තියෙනවා. ඒ ඔක්කොම තියේදී මොකද්ද ඉස්සරහට ආවේ කියන එක එකනට යන්න පුළුවන්. ආන්න ඒ දෙයට හිත යොදන ගතිය, හේතියට සම්බන්ධ වෙන ගතිය, ආපාත වෙන ගත වෙන ගතිය, මුලිච්ච වෙන ගතියට කියනවා ඒ එන අරමුණට හිත <coughs> නංවනවා කියන. ඒ විතක්කේ කියලා කියනවා. ඒක කොහොමඩක්වත් වෙන ආස්වාසය නෝට මේක ආස්වාසි බව දැනගන්න. සත්‍යයක් කරනවද සත්‍යයක් බව දැනගන්න. වේදනාවක් කරන මේක දැනගන්න. මේ එකක් දැනගන්නවා කියනකොට අනිත් ඒවා ඉබේම කොම් වෙනවා. ගේට්ටුවෙන් එක නට එන්න දෙන්න. මේන මේක දැන් මම දාන ඊගාට ගඳ බලනවා ඊගාට හිතවිලක් බලනවා ඊගාට වේදනාව බලනවා ඊගාට ආනපානෙ බලනවා මේක පිළිබඳව අපිට මොනම විදියකින් තාණ්ඩුමට්ටු කරන්න පුළුවන් කම නැහැ මට ඕන කරලා තියෙන ආනපානෙ බලන්න තමයි නමුත් හිත පැදුරටත් හොරේ ශබ්ද දිගේ යනවා වේදනා දිගේ යනවා හිතවිලි දිගේ යනවා අතීතයට යනවා අනාගතයට යනවා ආනෝක දිහා බලන ඉන්නකොට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ එකකටවත් මම එන්න කියලා නැහැ. නමුත් මට වැදගත් 아무ත්ත ඉඳද්දි මහානපාන ඉඳද්දිම මේ එන নানা ආකාර බහුරූපෝලම් වලින් පේනවා. මේක මට පාලනය කරන්න පුළුවන් ගැතියක් නැහැ. මට ඕනකම තිබුණාට ආනපාන ඉන්න බෑ. ඒ මොකද මේ විතක්කේ අරකට අදිනවා මේකට අදිනවා මේකට අදිනවා. මෙන්න මේ විතක්කය මේ විදිහට දුවන ගතිය හිතනවද තටමලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. පොත් බල්ලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. කැමැත්තෙන් නතර කරන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මෙන්න මේ වෙන සංසිද්ධිය මේ විතක්කේ අනුව නැත්නම් එනේන අරමුණු අනුව විතක්කේ මෙනෙහි කිරීම මේ වෙන දේ දිහා දැකලා ඒකට කේන්ති ගන්න නැතුව ඒකට හිතනරක් කරගන්න නැතුව මං වාඩි වෙලා ඉන්නකොට මට මෙහෙම වෙන්නේ මෙහෙමයි කියලා ඒ වෙනදී වෙන හැටියට වාර්තාගත කරගන්න පුළුවන් වෙතොත් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. ඊම කිසිම කෙනෙකුට මේ වෙනදී වාර්තාගත කරන්න බෑ. මොකද වෙනකොටම හිතක් කරගෙන ඉවරයි. අයියෝ බලන්නකො භාවනා කරන්න ගියාම අරමුණේ හිත හිටින්නේ අර ඒ දුවනවා මේ දුවනවා කියලා විතක්කේ දිහා බලනවා වෙනකොට විතක්කේ පාලනය කරන්න හදනවා. මේක මට පුළුවන් කියලා හිතලා. මේක මම මගේ ආණ්ඩුවට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කියලා. නෝ කාටවත් බෑ. කාටවත්ම බෑ. ඒක පිටිබඳව බුදු වුණාට පස්සෙත් සරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා මම විවේකීව කන්දක් කොටට ලා ඉන්නකොට මට මෙහෙම මෙහෙම හිතවිලි ආවයි කියලා. මොනවද ඇවිල්ලා තියෙන්නේ? බුදුජානනාංශයට කල්පනා බුදු වුණාට පස්සේ. අනේ මේ රාජ්‍ය රවරු මෙච්චර සබ සම්පත් තියාගෙන මේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැත්තම් ආදායම් බදු අර මනසට හම්බ කරන දේ කාලා බුදියන්න පුළුවන්. අර දුප්පත් මිනිසුන්ගෙන් බදු අරගෙන උවසතුන්ට දීලා දුප්පත් මිනිහ හම්බ කරනවා මතුවලා කණ්ඩත් නැහැ. මේක හරිම අසාධාරණයි. දැන් කාලේ විදිහට කියනවනම් මේ සම්පත් සමසේ විහිදී යන්නේ නැත්තේ දුප්පතාට අසමාමාන්‍ය බදුපටවන නිසා. මේ කියනකොට පිටිපස්සේ එක්කෙනෙක් හිටගෙන කියනවලු ඕකනේ මං කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සලා හිටපු මං කිව්වේ ඕකනේ දැන් රජ වුණා නම් ඕක ෂෝක් එකකට කරන්න තිබ්බනේ දැන් වුණත් කිඹුල්වත් පුරේට ගියොත් රජකම ගන්න පුළුවන් ගිහිලා සාධාරණ බදු ක්‍රමයක් අපි ඉදිරිපත් කරමු කියලා. බුදුහාම හැරලා බලනකොට මාරමසින. හිතවිල්ලක් එනකොටම අයියා විටිපස්සේ. ඉතින් බුදුහාමුදුරන්ට ওই ටික නම් මේ නිකම්ම නිකන් නර නරා නරපණුවන්ට අපට කුමන කතාවක්. කිසි කෙනෙක් නෑ ඔකට කනගාටු වෙන්න. ඒකට මේ ඉබේ මතුවෙන මේ අරමුණක් දීලා තියෙදි නන්නත්තර වෙනකොට ඒකට පශ්චත්තාප වෙන එකට තමයි කෙලස් කියන්නේ. අජිත මේ මට පුළුවන්කම තියෙද්දි මට මං කෙරුවේ නෑ කියලා වගේ. ඇත්තටම කියනවා කවදාද තේරුම් ගත්තොත් මේකට පාලනය කරන්න බෑ. මට පුළුවන් වෙන්නේ ඒක වෙනකොට වෙන දිහාදී බලලා තව කෙනෙකුට කියනවා මම. අනබන් බඩ හිටින්නේ නෑ. මෙන්න සද්දෙට ගියා. මට ඒක තරහක් ආවා. මට වේදනාවකට ගියා. ඒක දුක් වේදනාව මට තරහක් ආවා. මෙන්න මේ ටික මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. අපි කොහොම ඔක්කොම තෝරනවා. ඒ නිසා අපිට විතක්කේ හරියට දැක ගන්න බෑ. ඊට පස්සේ ਵਿਚාරයෙන් කරන්නේ ඒ ආපු දේ පිළිබඳව මේක හොඳයි මරකයි මනාපයි අමනාපයි කියලා ඒකත් එක්ක රස බලන එක තමයි ਵਿਚාරයෙන් කරන්නේ. මේක කාගවත් දෝෂයක් නෙවෙයි. පුද්ගලිකව Taman දැක්කම මේක Tamanගේ දෝෂයක් කෙන එකක් නෙවෙයි. මෙන්න මේ දේ හරියට බැලුවොත් මට ආනපන ඉන්න ඕනේ මොකද සද්ද වලට යනවා හිත නරක වෙනවා වේදනාව වලට යනවා හිත නරක වෙනවා ආනපන යනවා හිත සන්තෝෂ වෙනවා මෙන්න මේ ටික හරියට දැක්කොත් දැකලා හිත කරදර ගත්තේ නැත්තම් මම පාවිච්චි කරන වචනේ තමයි හිත කරදර ගත්තේ නැත්තම් බොහොම ඉක්මනට ආනපනට හිත වැටෙනවා ඔය සද්ද වේදනා හිතේට කරදර නැති වෙන්න පටන් ගන්නවා නමුත් අපි කවදාකවත් නැහැ හැම වෙලාවෙම මේකත් එක්ක උරුට්ටු වෙලා මේවත් එක්ක රණ්ඩු කර කර අවශ්‍යන නිසා එන්නේ එන්නේ එන්නේ හිතවිලි ගොඩ දාන. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අප්‍රමාදී වෙන්න නම් නොකල යුතු නොපනක් ගන්න නොකර ඉන්න නම් මේ හිතවිලි ආවට සද්ද ඇහිලා හිත කරතර ගත්තට ඒක පිළිබඳව අනුන්ගේ දෙයක් වාගේ ක්‍රියා කරන්න දැනගන්න කොච්චර පුහුණුවක් ඕන වේද කියලා හිතන්න. කොච්චර කල් භාවනා කරන්න වේද භාවනා කරන සත්‍යයක් ආවා හිත වේදනාව උනා. නමුත් ඒ වේදනාව මම කියාගන්න යන්නත් එපා. මගේ කියාගන්න යන්නත් එපා. මගේ ආත්මය කරගන්නත් එපා. ඒකට ආපු සද්දෙට මම කියන්නත් එපා. මම කියන්නේ මුකුත් කියන්නත් එපා. ඒ මේක නිසා බැරි වෙච්ච ආනාපානේ මගේ දෝෂයක් කියන්නේ නැත්නම් මේ තමයි ස්වභාවය. මේක තමයි අනාත්මය කියන්නේ. මේක තමයි මට පාලනය කරගන්න බැරි දෙය කියලා තීරුම් අරගෙන ඒක තව කෙනෙකුට හිතමනාපයකින් තොරව වාර්තා කරන්න පුළුවන් නම් භාවනා 50ක් ඉවරයි. ඕනම ආධුනිකයෙක්ගේ භාවනා 50ක් ඉවරයි වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන්. නොකාටවත් බෑ හැම වෙලාවෙම මනිනවනේ හැම වෙලාවෙම කරනවා. අරකට කියන්නේ හොඳයි මේකට කියන්නේ වැරදි. ඒ කරලත් ඉවල වැරදි ටික තමයි හරියෙන් කතා කරන්න කැමති. මොකද කෙලෙස් වලට ඒ තරම්ම කැමති. අපි හිතමු මේ මම මේ කියන හදන එක තීරුම් ගන්න මේකට හැප්පෙන්න එපා. ඒක හැප්පෙන එක මට කරන්න දෙයක් නෙමෙයි. මේක කාටවත් වෙන දෙයක්. මේක තියා බලාගෙන හිත කරදර ගන්න නැතුව මම පුළු පුළුවන් වෙලාවක මම අරමුණට හිත ගෙනියනවායි කියලා මම මේව නැත්තම් මේ කරදර තියෙද්දි අරමුණ පාවා දෙන්නේ නැහැ කියලා නැත්නම් අරමුණට අනදර කරන්නේ අඩු ගානේ ආනාපාන නැත්තම් මේ ඉඳගෙන ඉන්න හැටි හරි මම බලනවායි කියලා මේ කාරණාව තේරුම් ගත්තොත් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි ඒ ඒ කාරණාව තේරුම් ගත්තොත් මුළු වැඩමුළුවම සාර්ථකයි. ලේසි නෑ. හෙටත් අහන්න ප්‍රශ්න ටිකක් ලියලා දෙන්නයි කියලා 100 100ක්ම ප්‍රශ්න ලියන්නේ මොකද්ද? අයියෝ බලන්නකෝ ඉඳගෙන ඉන්නකොට හිතවිල්ලක් ආවනේ. ඕ බලන්නකෝ සද්දයක් ආවනේ. ඕ බලන්නකෝ වේදනාවක් ආවනේ කියලා. කිට්ටුවෙන් යනකොට නයනා කරන්නට ගන්න. මේක වාර්තා කරගන්න පුළුවන්කම ඇති හැටියට සෙල්ලම් කියලා හිතන්න එපා. මම රහත්කමක් ඕන වැඩේ කරන්න. මොකද අපි ටික ටික රහත් වෙනවා වරින්. එක්කනේ දෙන්නේ හරියට වෙන දේ ලියන්න දාන්න. ටිකෙන් ටික ඒ වෙලාවට යාගේ හිත බේරෙනවා. ඉතින් අනික් කටේ හිතනවා ඇති එතකොට මෙයාට දැන් රහත් පදවිය මේ සහතිකයක් ධම්මජීව හමුදුර දුන්න දැන් ගෙදර ගියාට පස්සේ පාටියක් දාන්න පුළුවන් වෙයි කියලා. මොකද උගත් දෙක ඊගාවට ආය අනාගන්න. මේ හොඳට කරපු එක නම් ඊගාට ගිය අනාගන්න. ඒ නිසා తాවකාලිකව නම් කිසි කට්ටිය අල්ලගෙන තියෙනවා. මම මේ පෙන්න නැදන එක තමයි අප්‍රමාදී කියන්නේ. දේවල් වෙනකොට හිත නරක වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ දේ එහෙම වාර්තා කරන්න විනිශ්චය කරන්න යන්නේ. මෙන්න මෙහෙම කෙරුවොත් පුදුමාකාර ලස්සන වැඩක් දැක ගන්න පුළුවන්. ඒක දැනට භාවනාවේ මට්ටමට ගියාට අවබෝධ කරගන්න පුළුවන්. මේ කරදර ආවට මොකද? ඒ කරදර අස්සේ, මේ කරදර මැදින්, මේ කරදර විනිවිදලා තමගේ මූල කර්මත්තානේ දකින්න පුළුවන්කම මට සරණයි, මට පිහිටයි, මට ക്ഷേම භූමිය, මට මගේ නිවාපය කියලා තේරුම් අරගත්ත දවසේ ඒ යෝගාවචරයයි එන කරදර ගැන කතා කරන්නේ කරදර තීදිත් මට ආනපන බලන්න පුළුවන් කරදර තීටි කොට ඉරියව බලන්න පුළුවන් කියන අස්සසිල්ල විඳපු දවසේ අස්සසිල්ල බුද්ධිය සින්න කරගත්ත දවසේ එයාගේ හිත බොහෝම ශීක්‍රයෙන් tempat වෙන්න පටන් ගන්නවා. දැන් tempat වෙන්නේ මොකද්ද? අර වචී සංස්කාර ඒක නුරුට්ටු වෙලා හැප්පිලා හිතනරක් කරගන්න හිතේ තියෙන ගොජේ ගණන් නොගෙන ඒ හරහා ඊ අල්ලපනල්ලේ ඊ අතර මැදින් කොතනින් කොතින් හරි ගමන්නේ මං ආනපානෙ බලනවා අරවට තරහින් නෙමෙයි ආනපානෙ බලනවා ඉන්නේ ඉරියව බලනවා කියලා කිය ගමන් අර ගොජ දාන ගතිය tempat වෙනවට සාපේක්ෂව ආනපානෙ tempat වෙන්න ගන්නවා කායත් tempat වෙන්න ගන්නවා ඒක සරුවච්චන්වංශයේ ආනාපාන සති සූත්‍රයේ සරුව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ දෙබික්ක වේදිකු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිසීන්ති පල්ලංකං පරිමුඛං සතින් පට්ඨ පිට්වා සෝ සතෝ අස සති සෝ සතෝ අසත මේ ශාස්ත්‍රයේ භික්ෂුව මේ අප්‍රමාණ ධර්ම දාන භික්ෂුව කෙනෙකුට කියලා නතර වුණා වාඩි වෙලා කඳ පිළින් තියාගෙන සතිය ඉස්සරහින් තියාගෙන සීයෙන් යුක්ත ආශ්වාස කරා සීයෙන් යුක්ත ප්‍රශ්වාස කරා මේක කළා අපි ආශ්වාස ප්‍රශ්වාස කරලා සීයෙන් කරලා නැහැ කියන එකයි මේ කියන්නේ එහෙම කරගෙන යනකොට මුලින් මුලින් ආශ්වාසය දිගයි කියලා බුදුහාමුදුරු කියන්නේ. මොකද හැර හැප්පෙනවා වැඩි. විතක්ක වැඩි, ਵਿਚාර වැඩි. ඒ නිසා පටන් ගන්නකොටම දුවන දුවන ගිහිල්ලා නතර වෙච්ච කෙනෙක් හති හෙලනවා වගේ දිග හුස්ම වැටෙනවා. ඒකට ශබ්ද වේදනා නිසාත් හිත නරක වෙනවා. මොකද හිත කරදර ගන්නතෝ බලහන හිටියොත් රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා හිත තැම්පත් වෙන්න කනපරින් තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැන් අර වචී සංස්කාරයන් අවශ්‍ය ගන්න නැතුව වැරදිච්චීව ගැන කතා කරන්නේ නැතුව හරියන පැත්ත විතරක්. මට මේ කරදර තියෙද්දි, වේදනා තියෙද්දි, සද්ද තියෙද්දි, හිතිලි තියෙද්දි ආනපානේ වරින් වර බලන්න පුළුවන්. ඉන්න ඉරියව බලන්න පුළුවන් කියන එකට සතුටු වෙලා ඒක ගැන විතරක් සමාදන් වුණොත් ඒ හිතේ ගොජේ නතර වෙනකොට කයේ අනුග්‍රහය තමයි දිග ආස්වාස් ප්‍රසවාස කීටි ආස්වාස් ප්‍රසවාස් බාටපත් වෙනවා. එතකොට මෙතන කාය සංඛාර වචී සංඛාර දෙක තැම්පත් වෙන එක අප්‍රමාදයේ උත්කෘෂ්ඨ වෙලා. අපි ඉස්සලා කාය වචන දෙකේ දඟලන එක නතර කරලා තිරේ පිටිපස්සේ තියෙන එක වචනේ ගොජ දාන ගතිය විතක්ක ਵਿਚාර. කයේ ගොජ දාන ගතිය ආනාපාන දිහා බලලා ඒක තැම්පත් වෙන හැටි දැක්කම එයා සීලය සීල ශික්ෂාව සමාධි ශික්ෂාවකට තල්ලු කරනවා එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා එnde end end end ආස්වාද ප්‍රසවාස දෙක සම්සිඳනවා කියන සදාකාලිකව නෙවෙයි ඒ පරියන්කේට ඒ වෙලාවට මෙන්න මේ කියන්නේ භාවනාවේ දියුණුවක් හැබැයි ශබ්ද නැතිලා නැහැ වේදනාවක් නැතිලා නැහැ හිතවිලි නැතිලා නැහැ ඉතින් අල්ලපනල්ලේ Tamanda පේනවනම් ආස්වාද ප්‍රසවාසයේ ඊට වැඩිය tempත් වෙනකන් ගියා තවත් සියුම් වෙනකන් ගියා කියලා බලන්න ගියොත් ඒ ප්‍රමාදයේ තේරුම් ගත්ත දක්ෂකම නිසා ඒ tempat වෙන ආනාපානයත් එක්ක වීයට වැඩි යන්න යන්න යන්න යන්න පිටින් එන සද්ද වේදනා හිතිවිලි නැහෙන ගතියකට යන්න පටන් ගන්නවා. වේදනා නොදැනෙන ගතියකට යන්න පටන් අර ගන්නවා. කම්මලේ බල්ලට එන ගැහුවට ගාණක් නැහැ. සද්ද නැති වෙන එක නෙවෙයි වෙන්නේ. සද්ද පිළිබඳ උරුට්ටු වෙන්නේ නඩු කියන්න කෙනෙක් නැහැ. මොකද තමන්ගේ අවධානය පුළුවන් තරම් බලන්නේ ඇහත් පිට ඇහත් තියාගෙන මේ ආනාපාන tempat නැටි. කයේ ඉරියව්ව tempat නැටි බලනකොට පේන්නේ සද්ද නැතුව ගියා. වේදන නැතුව ගියා. හිතිරි නැතුව ගියා කියලා ඒ යෝගාවචරයට අර තමන්ගේ ප්‍රයත්නයේ සාර්ථකත්වය අප්‍රමාදේ වැඩිීමේ සාර්ථකත්වය නිසා අරමුණට নিমগ্ন වෙනවා කියලා මේකට කියනවා. අරමුණට கிඳා බහින්න පටන් ගන්නවා. එතකොට හොඳට අලකිය මුලකිය විස්තර දකින්න පුළුවන් ආස්වාසේ මෙන්න පටන් ගැනීම. මෙන්න ආස්වාසේ ගෙවිලා ඉවර වෙනවා. ඒ සොන්න ප්‍රසආදයක් පටන් ගන්නවා. ඒක ගොරෝසුට ගිහිලා එකක් ගෙවිලා යනවා. මේක විස්තර බල බල ඉන්නකොට ඒ ඇහෙන ශබ්ද වේදනා හිතවිලි වට කියනවා අක්වල් වඳ වෙලා යනවා. බොඳ වෙලා යනවා. ගබ්ස වෙලා වැටෙනවා. මේක යෝගාවචරය දැක ගන්න නැහැ පළවෙනි වතාවට. තේරුන්නේ නැහැ මොකද යෝගාවචරය දන්නේ එයා හොද්දටම යෙදිලා ආස්වාද ප්‍රසවාසය බලන්නේ. කවදා හෝ මම මේ දිග කතාවක් කෙටි කරන්නේ කවදා හෝ යෝගාවචරය දක්ෂ වෙලා මේ ගුරුසුට තිබුණු ආනාපාන ඕලාරි ආනාපානෙ මධ්‍යස්ත වෙන හැටි දකින්න. දකින්නකොට තේරෙනවා දැන් මෙනෙහි කරන්න ඕනේ. එතෙන් ඉඳ ගන්න ටිකක් මෙනෙහි කරන්න වෙනවා. විතක්ක ਵਿਚාර යොදන්න වෙනවා. එතකොට ඒකේ හිහින්ම තැම්පත් වෙනකොට මේක දිහා බලාගෙන මධ්‍යස්ත වෙච්ච ආනාපානය සූක්ෂම ආනාපානය බවට පත් වෙනකන් පෑදිතියට බොරදී එකතු කරන්නේ නැතුව අනාකූලව ගලන මේ දෙයට ආකූල කරන්නේ නැතුව මේ නිදා ගන්න හදන බබෙකුට එහෙම නිදා ගන්න හදන වගේ තන්පත් වෙන්න ගියොත් ඒ යෝගාචරයට පුළුවන් වෙයි මේ ජීවිතේදීම දැන් එක පරියන්කකදීම ආස්වාස ප්‍රසවාස කරන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ සම්පූර්ණම නැති මට්ටමට වගේ යනවා එතකොට හිත ගල් වෙලා කිසියම් දෙයකට සැලෙන්නේ නැහැ. උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ අර ආස්වාසයත් එක්ක සම්බන්ධ වෙනකොට ඉසර මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ මුල මේ මැද මේ අග කියලා දැක තොරතුරු මොනවත් දැනෙන්නේ හොඳට තේරෙනවා කාය සංඛාර වචී සංඛාර දෙක ඉස්සර වචී සංඛාරය ඉවත් කාය සංඛාර tempat වීමක් වෙනවා මේක කාය දුච්චත් වචී දුච්චත් වලට යට තියෙන කාපට් එක යට තියෙන දූවිලි වගේ යට තියෙන මට්ටම. දවසක පුළුවන් වෙයි. ඒ යෝගාවචරයට මේ කය පවතින. නමුත් මේ පැවතීම සඳහා කරන හුස්ම රැල්ල පවා නොදැනෙන මට්ටමට, සියුම් මට්ටමටපත් කරන්න පුළුවන්. හිතත්, දැන් මෙනෙහි කරන හිතත් තිබුණට කිසිම කර්මාන්තකේ දිර නැහැ. කිසිම ව්‍යාපාරකේ දිර නැහැ. යාට මේ tempatකම පේන. අන්න ඉතින්ට යනකොට ඒ යෝගාවචරය කය වචන දෙකේ අරගත්ත ශික්ෂා කායික වාචික සිල්පදවල සමාධි මට්ටමකට වැටෙනවා කාය වචන දෙක තැම්පත් කිරීමක් කරනවා ඒකට කියන්නේ කාය සංඛාර වචී සංඛාරයන්ගේ තැම්පත් මේක විස්තර කරන අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා මේකේ සර්වචන් වහන්සේ ඉරැතර පෙන්වන්නේ කාය සංඛාර තැම්පත් වීම පමණයි වචී සංඛාර ගැන කතා කරන්නේ නැහැ විතක්ක විචාර තැම්පත් වීමක් කතා කරන්නේ නැහැ නමුත් ඒක තේරුම් ගන්න ඕනේ හිත එක එකට රණ්ඩු කරන හිත මෙනෙහි කරන හිත තැම්පත් වීම අනුව තමයි කාය තැම්පත් වීම වෙන්නේ. ඒක තේරුම් ගන්න ඒක අනුග්‍රහ කරලා කරන්න හරි අමාරු යෝගාවචරයට කියලා දෙන්න ලක්ෂ වාරයක් කරන්න ආවා. කරලා කරලා කියනවා ආශ්‍රව ප්‍රසාර තැම්පත් වෙන ගතිය පේනවනම් ඒකට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවනම් භවනා දිනුවා කියලා හිතන්න. ඒ බුරුම් භාෂාවෙන් ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මූල කර්මත්තාන හිත දාගෙන ඉන්නා තාක්කල් භාවනා දියුනවා. එච්චර. ඒක වෙන කියන්න වචන නෑ ඔකට. මොකද යෝගාවචර නැත්තම් කොයි වෙලාවෙත් සද්ද ඇහෙනවා කියලා චෝදනා කරනවා. වේදනාව එනවා කියලා චෝදනා කරනවා. මේ කොච්චර දේවල් තිබුණා මූල කර්මත්තාන හිත දාගෙන ඉන්න පුළුවන් තාක්කල් භාවනා දියුනවා. දියුණුව දැනෙන්නේ මොකද? තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට සබ්බ පාපස්සා කරනම් කියන එක මොකද්ද පිටිච්ච ගතියකට යනවා. මම යකින් දැන් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. අඩු ගානේ නරක අරමුණු එනමයි කියලා හිත නරක වෙන්නේ නැහැ. හොඳ අරමුණු ආවයි කියලා සන්තෝෂ වෙන්නේ නැහැ. මෙන්න මේක මේ විදිහට ආනාපානේ තමයි මූල කර්මස්ථානයේ සංසිඳ චන මාත්‍ර වශයෙන් වෙන්න පුළුවන්. හිතුවේ වේදනා සද්ද වලට කලබලයක් නෙවෙයි නැතුව නෙවෙයි. කලබලක් නැහැ. සන්තෝෂයක් නැහැ. කනගාටුවකුත් නැහැ. ආනේ වෙලාවේ හිතාමතා හෝ නොහිතා නොමතා හෝ ක්‍රියා නැති තැනකට අපි කියන්නේ ක්‍රියාහිත කියලා කියන්නේ ඇත්තටම රහතන් වහන්සේගේ හිතට කියන ක්‍රියාහිත කියලා මොනවත්ම ක්‍රියාවක් නැති හිතට තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මෙතන මොනව කරත් අකුසල. මේක දැකලා මේක මේ ප්‍රයත්යෙන් ඇති කරපු දෙයක් ප්‍රතිපදාවෙන් ඇති කරපු දෙයක් මේ කෙලෙස් වල උගාවක් අඩු තත්වයක්. අනේ බුදුහාමුදුරට පිළිදෙත් දෙන්න. අනේ ධර්මයට පිළිදෙත් දෙන්න. අනේ සංඝයාට පිළිදෙත් දෙන්න. අනේ මගේ සීලයට පිළිදෙත් දෙන්න. මේ නික්ලේශී තන මේ නිර්මල තන මේ ക്ഷേමය මේ සාන්තිය අනේ තව එක චිත්තක්ෂණයක් මේක දිගට හේම යන්න පුළුවන් කියලා ඒ පවත්තනවා නම් ඒක අප්‍රමාදී උත්කෘෂ්ඨම දායාදයක් අනුග්‍රහයක් සේවාවක් නමුත් ඒක තමයි විය යුත්තේ. නමුත් එක්ක යෝගාවචරයා මේකට යුත් වෙද්දිම එන සද්ද ගැන වේදනා ගැන හිතවිලි ගැන පිට්ටු ගණන් දිනවා. බන්න මෙහිම තියෙද්දිත් මට අසවල් සද්ද ආවනේ හිතාපු නැති රූප පේනවනේ හිතා ගන්න බැරි මේක පේනවනේ කියලා ඊ අතරමඟ තියෙන මේ කුණු කන්දල් සේරම ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාගන්න. කීවල බලන ඔලියන තියෙන දේවල්. දොස් කියනවා නෙමෙයි මම මේ මේ අපේ හිතේ හැටි. පාර බලන්න තියෙන ගත්ත අරමුණ ගෙවක් කරමින් යන්නේක. එතකොට කොවිදෝ යන අරමුණ කොච්චරද වෙනව? ඒක ගැන වචන එක්ක කතා කරන්නේ. tempat යුද්ධිය බලන්න. බලනකොට තමයි ප්‍රතිච බිහියකින් බටර් කෑල්ලක් කපනවාගේ කාවගෙන යන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඇත්තම දක්ෂ අත්‍යතම යෝගාවචරණ විතර අනෙක් කට්ටිය කොහොමදක් කලබල වෙනවා. ඒකට දොස් කියලා වැඩක් නැහැ. මොකද ඒක මීට පස්සේ කරන්න එපා කියන්නේ මම මේ ඉංගියක් කරන්නේ. අන්න එහෙම කියලා දැම්පත් වෙලා බැලුවා නම් තමයි තේරෙයි. ඒ ඒ අරමුණක් නැහැ ක්‍රියාවක් නැහැ. ක්‍රියාහිතක් තියෙනවා. ක්‍රියාවක් නැහැ. ක්‍රියාහිතක් තියෙනවා. මේකට යෝගාවචරයට තේරෙනවා. ඒ චිත්ත මන්ද මෙරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ කියලා මේක යෝගාවචරයට හම්බ වෙන විශාල වරප්‍රසාදයක්. අපි මෙතෙක්කල් නිින්ද කියලා නැතිව දැනගත්තේ වෙන විදියකට. ක්ලාන්ත වෙලා නැති බව දැනගත්තේ වෙන විදියකට. මැරෙලා නැති බව දැනගත්තේ නලියලා. දැන් නලියන්නේ නැතුව මොකක්වත් නැතුව අර දඟලන වෙලාවෙ තිබුණ විදියට මට මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා යෝගාවචරයට එක සමාදම් වෙන්න පුළුවන් නම් එතකොට තියෙනවා මේ ජීවිතයක ගන්න තියෙන තමන්ගේ කායට කරන්න පුළුවන් උපරිම සැලකිල්ල තමන්ගේ හිතට කරන්න පුළුවන් උපරිම අනුකම්පාව තමයි යමක් නොකර සිටීම. ක්‍රියාහිත. ඉතින් අපි හිතුවොත් මේ ක්‍රියාහිත පකරනවාට බුද්ධිය දින්න වෙලා තියෙන අපි මේ ගෙවල් දොරවල් අමුදරුවන කියන මේ නරඹනු අපිට බෑ කියලා ඇත්ත තමයි කතාව. නමුත් මෙතන වෙන චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් යන්න පුළුවන්. නමුත් ඒක දිනු කරන්නද අපි භාවනා කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ දිබ්බ චක්කු ඥානය ඕනේ, අපිට දිබ්බ සෝත ඥානය ඕනේ, අපිට උඩින් යන්න ඕනේ, අපිට අනුගේ හිට බලන්න ඕනේ කියලා කුහුවරබ කීයක් ඔළුවේ තියනවද කියලා බලන්න. භාවනා කරන කෙනෙක් භාවනා කරලා ඉල්ලන්නේ මොනවද? නැති කුණු කන්දල් රාශියක් ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ වශයෙන් සාරිපුත්‍ර සාන්තේ ඉදිරිපත් කරන්නේ කය වචන දෙක ඉස්සල්ලා යාප්පු වෙලා හරි සීලේ නාමයෙන් හරි පොතපත් කරගන්න. ඊට පස්සේ ඒක tire පිටිපස්සේ තියෙන හුස්ම ටික හුස්ම පොදක් අන්තිම සිවුම්තන් කරනවා ඊට පස්සේ ඒවගෙන් නඩු කියන චෝදනා කරන ඔයල බලන මේ කඩප්පුලි හිත තියෙනවනේ විතක්ක ਵਿਚාර කරන හිත එයාට කියන්න කමන්නේ ඔයා කොච්චර නැටුවත් මම ආනාපානෙත් එක්ක ඉන්නවා එතකොට යත් එහෙම වැඩ නතර කරනවා උදාහරණයකට කියනවා නම් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අකාරණ දවසේ ගොඩාක් නාටක අංගනාව හුද්දෝදන රජුගේ ඉවලා තිබුණ හැමදාම එවනවා. හරි ඇත්තටම යසෝදරාව වදලා ඒ කාමරේ පුතියේ ඒ බැඳපු ගෑණිනේ. දැන් වෙන ගෑණු යරවිල්ල නටවනවා ඇඳ ගන්න. මොකද කියලා දන්නවද? ඒ නටවනකොට මේක දිහා බලුවා. ඇත්තටම ගෑනු නටනකොට ඒකේ අජුව වේනවා. ගෑනු ගන්න ඒක. මොන මේ කුමාරයාට දැන්න මේ කුමාරයා ගිරිය පිටිය වැතරයි. දැන් පිටිය පැත්තට හරවලා පස්සේ එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌත් බුදිනම් මොන නැටුම්ද? යන්නට මොකද මේ කියලා දන්නවද? පස්සපැත්තේ දී දාන කෙලවක් කරගෙන අර සංගීත භාණ්ඩවල දිලා වැටුණා. බැලුවනම් මොකද වෙන්නේ? නාඩගම බැලුවනම් රාහුල කුමාරට මල්ලිලා හම්බෙට ඉති තිබුණා. නංගිලා යනවා. කොච්චර කලබල ආවත් කොච්චර රංගන දැක්කුවත් 18 ගාලි නැටුවත් බැලුවොත් විතරයි ඒගොල්ලෝ නටන්නේ. පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්න නැටුම් සීර් කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඊට පස්සේ බලනකොට වෙන ඔන්න ප්‍රകൃතිය මේකයි. ඒ නිසා ඔය හිතට ශබ්ද එනකොට අපි චෝදනා කරන බව හැබැයි වේදනා ශබ්ද හිත වේදනා ඒව ගණන් ගන්න එපා. හිතාගෙන විත්‍ය වෙත යනවා වගේ ඒව අස්සේ මානපණ බලන්න. ඒව අස්සේ ඉරියව් බලන්න. නිකන් ඉන්නා වගේ අමාරු බැරි එකක් අමාරු. නමුත් අප්‍රමාදයේ මම මේ රකින්නේ මේ සම්පත් කිරීමක් මම මේ කරන්නේ මේ කෑ ගහන හිතිවිලි වලට පයින්ටරි වලට ඉනිමම් බඳින්න හදනව නෙවෙයි උඩකට දෙන්න හදනව නෙවෙයි. ඔබ කෑ ගහපන් මම ගණන් කරන්නේ. මම මේ මොකට ආනපානේ බලන්න. මේක තමයි අරමුණු කරන්නේ කියන්නේ. ආනේ බලහදුත් නතර වෙන්න නතර විල්ල හරියට මම නාටිකාංගනාවන් කෙලවක් කරගෙන නිදාගන්න ඉනකොට බැලුවා වගේ පේනවා. එදාට තේරෙනවා අපි මෙතෙක් කල මේ හිතවිලි වැඩි කෙරුවේ හිතවිලි අවසන්න කියලා මේකට කියනවා කුප්පණවයි කියන්නේ. එනේ හිතවිලි වලට ප්‍රතික්‍රියා කිරීම මාර්ගෙන් පොහොර දාන එකට කියනවා කුප්පණවයි කියන්නේ. බුදුදන්වාසේ ධම්මචක්ක පාතන සූත්‍රය දේශනා කරේ මම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මරුන් සහිත සමනක් බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවට කියන අකුප්පා මේ චේතෝ තමයි හිත ඊට පස්සේ වඩ කිපෙන්නේ නැහැ. අකුප්පා. අපේ හිත කුප්පයි. ඒක දැනගෙන මේ කිපෙන්නේ මොකටද? මේ සද්දයක් ආපු ගමන් ඒකත් එක්ක කිපෙනවා. වේදනාවක් ආවම කිපෙනවා. ඒ හැටිනේ. නමුත් මේ වෙනුවට සරණට පිහිටට නික්‍රීචි තනක් වශයෙන් බලන වාස්ය හරි තමයි මම ආනපාන බලන. ඉඳගෙන ඉන්න ඉරියව් ගන්නවා කියලා කිය ගමන් අරව නතර වෙන නතර වෙදව බොහොඳ වඳ වෙන හැටි බලොඳ වෙන හැටි ඉතා ගන්න බෑ. කවදා හෝ ශබ්ද තිබුණට අහන්න නැතුව ඉන්න පුළුවන්. රූප වෙනුණට පොට්ටෙක් වගේ දැක්කට නොදැක්කා වගේ ඉන්න පුරුදු වුණොත්. ගන්තරස පහස තිබුණට ඒව දැක් විඳින්න නැති කෙනෙක් වගේ ඉන්න හිතුනොත්. විනා විඥානය තිබිලා හිතවිලි ආවට හිතන්න බැරි කෙනෙක් විඥානේ නැති කෙනෙක් වගේ ඉන්න පුරුදු වුණොත්. ආනපනතේ ගර්ජුන වැඩි වෙනවා, සමීප වෙනවා. ඒක තැම්පත් වෙනකොට තේරෙනවා මේ වෙලාවේදී හිත අක්‍රියයි. ක්‍රියා හිතක් තියෙනවා. ඇත්තටම අක්‍රීය කියන හිත තමයි ක්‍රියා කියන පදයට ගන්න මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක් මේකේ තියෙනවා. අපි ක්‍රියා කියලා කියන්නේ මේ කාය වචන සංස්කරණය කිරීමක් නෙවෙයි. ඔය සවචනාච පින්න සාර පින්න කතමාසික ක්‍රියා හිත කියලා කියන්නේ ඒ ක්‍රියා නැති හිතට. මේකට පුංචි වටහා ගැනීම සඳහා පුංචි කාරණාවක් කියන්න ගිය පාර අපි ගිය වෙලාවේදී ගුරුම ස්වාමීන් වහන්සේ අපි පූජා පාඩ ටිකක් දීලා පූජා කරා. තායේ මැලේසියා මිත්‍රත් ටිකක් කරලා විශාල පූජා පාඩ පූජා කරා. ඉතින් පූජා කරවදී ස්වාමීන් වහන්සේ මේ මේ පූජා පාඩ පූජා කිරීම පිළිබඳව පින් පමුණුවා. දැන් මේ විපස්සනා මහාචාර්යකේ මේ පූජා කිරීමේ ඒකට ඇත්තටම අගේ කරන්නේ මොන රට රාජ්‍යංග නිසා සත්ත පහකට ගණන් ගන්නේ අපි ඉතින් ප්ලේන් වලට ගිවාගෙන බර උස්සන් කියන හැකිනා දැන් බලන්න මේගොල්ල මේ පූජා පාණ්ඩ ගෙනලා මෙහෙම පූජා කරනවා. දැන් මේ පූජා කරන වෙලාවේ අනේ මම මේ මේ පිත්තල් බාන ටික පූජා කරනවා මට ලබනාත් රත්තරන් ලැබේවා කියලා හිතනවා ඉතින් රාගිනේ. ඔයගොල්ලෝ ගාන එහෙම නෑ නේද කියලා. දැන් මේ පූජා කරන දේ මට යමක් ලැබේවා කියලා මේ මම මේ පූජා කරන ඉදියාපන් ලබනාත්මට බුරියානි ලැබේවා කියන ඉතින් රාගෙදි අහන්න දෙයක් නෑනේ. පොඩ කල්පනා කරන්න ඕන හරි පූජා කරනකොට අපි මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ හිතුවොත් එහෙම මේ ස්වාමීන් වහන්සේට මොනවා ගිනවත් ඇති වැඩක් නෑ. අපි මහන්සියට ගෙනව නැද්ද කියන විතර කියලා තරහක් ආවා. ද්වේෂය මේ සංජිමව ගණන් ගන්න ඕනේ නෝ බණක් කියපන් කියලා බුදිය ගත්තොත් දැන් මොකක් කොයි පල්ලා තවල් 11ට බණ කියන්න යනෝනේ අපි බණ ගන්න පුදී ඒ ඉතිසල් දාතර උයලා උයලා උයලා හොන්න පොඩ්ඩක් පිටරේ හේතු වෙනවා බණ කණ්ඩය ඔය ආන්දරුණා කියලා යන්නත් කට්ටිය බුදි. ඉතින් පිංකම කියන්නේ එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මේ පිංකම කරන වෙලාවේ මගේ හිත රාගේ නොයේවා. මගේ හිත ද්වේෂේ නොයේවා. මගේ හිත නින්දට නොවැටේවා කියන එකට ක්‍රියාහිත කියන්නේ. ඒකට කුසල ක්‍රියා කියනවා. කුසල ක්‍රියා වෙන්නේ දාන දෙන වෙලාවේදී රාග ද්වේෂ මොහ නැති වෙන වෙලාව. ඉතින් අපිට මේ අර්ථකතන දීලා නැහැ. පිනකට රැස් වෙන්නේ ක්‍රියාහිතක් වඩපත් වීමෙන් ඒ ක්‍රියාහිත තමයි කුසල ක්‍රියා කරන්නේ කුසල ක්‍රියා කියලා කියන්නේ රාග නෑ ද්වේෂ නෑ මෝහ නෑ ඊට වඩා බොහෝ බරපතලව තේරෙනවා භාවනා කරනකොට මේ ආහනපාන සංසිද්ධිලා ඒක සමාදන් වෙලා මම හිතේ දැන් කායික ක්‍රියා තියා දැන් කායික දුස්චරිත තියා කායික ක්‍රියා තියා කාය සංස්කාරවත් නැහැ ආනාපානෙවත් දැනෙන්නේ වචනික දුස්චරිත තියා වචනික ක්‍රියා තියා වචී සංස්කාරවත් නැහැ. අනේ බුද්ධ ශාසනයක තියෙන මහස. අනේ මන් තියෙන ආශ්චර්ය. මේක මගේ නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ දෙ මට දෙන්නේ මේක රකින්න එකයි. එහෙනම් මොකද කරන්නේ? මොනවත් නොකර ඉන්න එකයි. මොනවත් නොකර මේක බලන්න එකයි කියලා. මෙන්න අප්‍රමාණ. කෙරුවොත් පවක්. එතරම් යන්නේ. හිතාමතා මොනවාරි කෙරුවොත් ඒකට පාලිය සම්කරණ සංස්කාර කියලා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චයි. ඒක උගල දන්නනේ මම කියව එක නෙමෙයි. මම අරකට කියන අනිච්චා සංඛාරා උපාද වය ධම්මිනෝ හින්දන. ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා නොකර සිටීමේ හැකියාවක් තියෙනවා සාසනයක අපි වගේ අයට විතරක් ඒතියෙද්දී යමක් කරන එක අකුසලයක්. දැනුමම මේ කුසලයේ සමාදන් වෙනවා අප්‍රමාදේසු කුසලේසු ධම්මේසු මේක නම් කල යුත්තේ මේක නම් අපි තේරුම් ගන්නේ අනිත් දවසේ භාවනා කරන ප්‍රශ්නයක් ආවම කායිමත් අහන්න දෙයක් නැහැ යම් ආකාරයකට මේ සංහිඳියා පැත්තට යන්න පුළුවන්ද හිතවිලි තියෙද්දි හරි කමන්නේ සද්ද තියෙද්දි හරි කමන්නේ වේදනා තියෙද්දි හරි කමන්නේ අස්සෙන් මුල්ලෙන් දාගෙන ආනාපානෙත් එක්ක යන්න පුළුවන් නම් යෝගාවචරයට ඕක කරන්න කරන්න විශ්වාසය ඇති වෙනවා. නැවත කරන්න කරන්න විශ්වාසය ඇති මොකද මේ ධර්මයට ගහන්න කාටවත් බෑ. මේ ධර්මයේ මානව විනාශ කරගන්න බෑ කෙලස් වලට වෙනස් කරන්න. මොකද ඒ තරම් බලවත් සත්‍යක් මෙතන තියෙනවා. බුදු දඥාන්සේ සඳහන් කරනවා මහණෙනි මෙවැනි රස වඩලලද හිතකින් මෙවැනිලද වඩලලද සතියකින් ඔබට ඕන නම් හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන් කුණු අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අපි අවිද්‍යාවට පොහොර දාන්නේ මේ භාවනා කරනකොට මතුවෙන ධර්මත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා. රණ්ඩු කරන්න ගිහිල්ලා. නඩු විසඳන්න ගිහිල්ලා. එන දෙයට දිහා බලන්න හිටියන. නොයනවාම නෙවෙයි එන එක අඩුවේ. ඒ ASCII ආනාපානෙ වැඩි කරන වඩාගෙන ගිහිල්ලා ආනාපානෙ වඩනවා කියන්නේ නේද? දැම්පත් උනාට පස්සේ ඒකට සමාදම් වෙන්න පුළුවන් නම් කාය සංඛාර වචී සංඛාරයන්ගේ තැම්පත් වීමක් මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව තමන්ගේම හයිය හත්යෙන් කරන්න පුළුවන් බව තේරුම් අරගත්තොත් ඒක යෝග ජීවිතේ විශාල සම්දිස්ථාන. මෙසේ ඉන්න කවුරක්වත් නැහැ ඒක නොකරොක්කේ. හැම කෙනාම ඒක දැකලා තියෙනවා නමුත් ඒක සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒකට නෙවෙයි භාවනා කරන්නේ. මේ කියන්නේ කාය සංකාර වචී සංකාර විතරයි. පස්තාව තියෙන යට තට්ටුවක් චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර කියලා වේදනා සංඥා. එතෙන්ද ඉස්සෙල්ලා මම මේ කියන්නේ ඇයි මම මේ කියන්නේ ඔක්කොම මේක දැකලා තියෙනවා කියලා. හැම ප්‍රස්වාසයක්ම අවසානයේ ආස්වාද ප්‍රස්වාස නතර වුණා වගේ බිඳුවටම බයි. අපිට පේන්නේ කවදාහකවත් වාර්තා කරන දන්නේ එතනයි භාවනාවේ ගැඹුර කියලා. අපිට ඒකට බයක් තියෙනවා. හැම ප්‍රස්වාසයක්ම අවසානයේ සංහිඳියාවක් තියෙනවා. හැම ආස්වාදයක්ම අවධානය සංවිධාවක් තියෙනවා. අන්න ඒක කැළඹිච්ච හිතට පේන්නේ සමාදන් වෙන්න දන්නෙත් නැහැ. නමුත් කවදා හරි ආස්වාදසව දෙකම සංසිඳිලා මේක අප්‍රමාදයි කියලා තේරුම් අරගෙන ඒ දක්ෂකම, ඒ ලෑස්තිය, ඒ ආඩ්‍ය, ඒ අදිෂ්ඨාන යුක්තව අනිත් දවසේ වාඩි වෙලා මම මේ ආනපානෙ හොඳට මේ ආද කරන යාලු කරගෙන ආස්වාද ප්‍රසවාසී කෙලවර දක්වාම බලන්න ඕන. කියලා ආස්වාද ප්‍රසාරේ නෙමෙයි බලන්නේ. ආස්වාද ප්‍රසාරේ වලිගේ බලන්නේ. ආස්වාද ප්‍රසාරේ ක්ෂය වීම බලන්නේ. ආස්වාද ප්‍රසාරේ බය වීම බලන්නේ. ආස්වාද ප්‍රසාරේ නිරෝධ වීම බලන්නේ. ආස්වාද ප්‍රසාරේ පටිනිසජ්ජනේ බලන්නේ. ඒ බැලිල්ල අර නාටිකාංගනාවේ පස්ස බැලිල්ල වගේ ආය ආසයිතෙත් නැහැ. ඕනිම ධර්මතාවයක ගෙවෙන තැන බලන්න කවදාකවත් ආදි පාරේ. කවදාකවත් ද්වේෂයක් පහළ වෙන්නෙත් නෑ. ඒක බලනකොට බුදියන්නත් බෑ. බුදියගන්න පුළුවන් නෑ. ප්‍රසාදේ කියවෙන හැටි බලන්න. මේක නිසා මෙතන කවුරක්වත් නෑ ඒක අත්විඳු නැති කියන ප්‍රතිච ගමම්ම දරුව හැමදාම ගන්න හුස්මක් පාස නිවනට යනවා. ආයෙනවා. නමුත් ඒක අපි දන්නෙත් නෑ. මේ අක්‍රීයයි මෙතන කෙරෙන්න ඕන මෙතන ක්‍රියා හිතක් හැම වෙලාවෙම තියෙනවා අපි ඒක සමාදන් වෙන්න දන්නේ. බුදුහාමුදුර කරන්නේ අපි දෙක මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන් බදනන්ද බලන් ඩයි පවද දෙන්නේ කියලා රට වලල්ලේ කරකොල කරකොල කරකොල ගිහිල්ලා ආශ්‍රව ප්‍රසාර අතරින් තැන්න දක්ෂ යෝගාවචරය ගෙන්නලා කියනවා ආස්වාද ප්‍රසාර දෙකම නතර වෙනවා වගේ හැම ආස්වාසයක අවසානයේ නතරයක් තියෙනවා හැම ප්‍රසාරයේම අවසානයේ නතරයක් තියෙන එක කැඳේ ගල බේරුවා වගේ නූලක් ඉදිකටට මලලන්න දඟලනවා වගේ හරියට ඒක බලන්න ඉන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්න ගොඩාක් වෙලා ඉන්න ඕන කමක් නැහැ. පරිසර සාධක හරින රත්චි බියකින් බඩර කැල්ලක් කපන වගේ දකින්න පුළුවන්. ඒ දැක්ම කරන ඕනම ක්‍රියාවලියක වැය වෙන පැත්ත බලන්න පටන් ගත්තොත් මේ කයෙන් එන දරතය, සීලෙන් එන දරතය 100%ක්ම චිත්තක්ෂණ වශයෙන් නැතකන. ඒක හුරු කරගත්තට පස්සේ ඒක තමන්ගේ gedara ගියා වගේ කරගත්තට පස්සේ පේනවා. ඒ යටටට්ටුවක් තියෙනවා මනෝ සංස්කාර කියලා වේදනා සංඥා. මේ මතුවෙන හැම දෙයක්ම කෝලමක් බවට කෙලෙසයක් බවටපත් කරන්නේ අපි එක හඳුනා ගන්න ක්‍රමෙන් තමයි. අපි එක සලකුණු තබන හැටි. ලෝකයක මිදින හැටි. අරමුණු වල කිසිම කෙලෙසයක් නැහැ. ඒ නිසා ඒ අරමුණ මේ විදිහට දැන්පත් කළ එක දිහා බලහන හිතියොත් පේනවා මේ සංඥා වගේක් එන්න පටන් ගන්නවා හීන වගේ. කිසිම බලාපොරොත්තු නැති ශබ්ද වර්ගයක් ඇහෙන්න පටන් ගන්නවා. කිසිම බලාපොරොත්තු නැති රූප වර්ගයක් පේන්න පටන් ගන්නවා. කිසි බලාපොරොත්තු නැති ගන්ධ රස පහස එන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා. මම නිදි නැහැ. හැබැයි අඩ නිින්දක වගේ මේ ගොජ දාන්න පටන් ගන්නවා. මේක තියා අර ආනාපාන සංසිඳනවා උඹත් පොඩ්ඩක් අම්බනත් වෙන්නේ නැtei කියලා බලාගෙන හිටියොත් අපි මේක කෑවේ නැත්නම් අපි මේක පටලවා ගත්තේ නැත්නම් මේක අනාගත්තේ නැත්නම් ඒකත් ඒ වගේම දැන්පත් වෙනවා. නමුත් මේ වෙනකොට මම දන්නවා මෙතෙන්ද ගියාට පස්සේ මේක අභිඥා කියලා හිතාගෙන මේක පිරාත්මය දැක්කයි කියලා හිතාගෙන අනුගේ හිත බලන්න පුළුවන් කියාගෙන අනුමුත්‍ර වටන කර්මස්ථානාචාරිවරු කිලෝරක් නැහැ හැබැයි පව් අසරණ ඒ කට්ටිය මේ හිතලා බල්ලා කරනවා නෙවෙයි දන්නේ මේ සංහිඳියාවක් නෙවෙයි ඔයගොල්ලෝ කරන්නේ අහුවෙච්ච තැනකින් කතන්දර ගොතන අහුවෙච්ච තැනකින් දිගට දිගට හැක් බඳිනවා දිගට දිගට ප්‍රපංච කරනවා. ඒකල කියන ඕගොල්ලන්ට වගේ නෙමෙයි මට භාවනාදී රූප වෙනෙනවා. මට භාවනාදී ශබ්ද ඇහෙනවා. මම අහවල් දේ දැක්කා. අම්මා උපාද කම්මලා ලක්ස් ප්‍රේත සල්ලයිද්ද තොග්ග පිටින් අරගෙන ගිහලා රාහුනාන්සලා වන්දනා කරා. හැබැයි මානසික අතහන්ට කිට්ටු වෙච්ච පිස්සු. භාවනා කරනකොට මේ සාමාන්‍ය දේ තැම්පත් වෙනකොට ඒ රූප සංඥා වලට දාන්න පටන් ගන්නවා. අන්න එතනදී යෝගාවචරය දන්නවනේ පිටින් දැන් සංඥා නැති නිසා හිත රූප හදාගෙන බලනවා ශබ්ද හදාගෙන බලනවා මේකට චෝදනා කරන්න නැතුව ගැටෙන්න නැතුව බලාගෙන හිටියොත් ඒ වචී සංඛාර කාය සංඛාර නැතකර යෝගාවචරයට මේ වේදනා සංඥා දෙක කරන මායම ඒ කරන මැජික් එක බුදු ඥානයේ සඳහන් කරලා තියෙන්නේ මායූපමම් බික්ක වේ විඥාන විඥානේ මායාකාරීකම ඒකට තේරෙනවා යෝගාවචරය දැන හෝ නොදැන දැක්කා කියලා ඇහුවා කියලා කතා කරන සේරම මනෝ ප්‍රපංචයක් විතරයි. ඇත්තට දැකපු දෙයක් නැහැ. එහෙම දෙයක් ලෝකේ නැහැ. මේ දැක්කා කියලා හිතාගෙන උසාවි ගිහිල්ලා සාක්ෂි දෙනවා. නමුත් තමන්ගේ මාතු මතාන්තර හැටියට තමයි දැකපු දේ දකින් දැක් බාටපත් වෙන්නේ. ඒ නිසා අවතන්දේ සඳහන් කරනවා යම් පෘ탁ජනියෙක් මේ ඇත්තේ ඇති දේ දකින්නේ දකින්නේ ඇත්තේ කියලා කියනවනම් ඒක 100%ක්ම මුසාවක්. මො රහතන් වහන්සේ නමක් දකින්නවා නෙමෙයි. අනිත්‍යං දුක්ඛං නැත්තම් යෝගා මේ පෘථග්ජන කියන කොයිද අනිත්‍යයක් තියෙන්නේ මේ මට මේ හොඳට බලලි සම්බෝධ තීපා ලක්ෂණ සත්‍තාවක් තියෙනවා ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා මම නිට්ටයයි. සුඛයි. සුබයි. වැඩිම රහතන් වහන්සේලා తీරදී නැහැ කියන්නේ. දැන් මෙතෙන් යනකොට තේරෙන්න පටන් ගන්නවා යමක් ඇත්තේ කියනවා නම් ආර්ය ලෝකයක නැත්තේමය. යමක් නැත්තේ කියනවා නම් ආර්ය ලෝකෙ ඉච්චරමයි තියෙන්නේ. ආන්නෝයි වෙනස වෙන්න කාය සංස්කාර සංසිද්ධි වෙන්නේ අර පචි සංස්කාර සංසිද්ධි වෙන්නේ නැහැ මනෝ සංස්කාර සංසිද්ධියට යනකොට ඒ යෝගාවචරය මානව විද්‍යාවේ අවුරුදු 40 ලක්ෂයක් දිගේ පැවතිච්ච පරිණාමය අන්තිම පුරුක තේරුම් ගන්න බැරි පුරුකට සුදුස්සෙක් වෙනවා. තමයි වැඩ ඉවර නැහැ. කොච්චරක් Taman තේරුම් ගන්න වෙනවද අපි මනස අපිට ඇඳලා පෙන්නන නාඩගම. මනස අපට ඇඳලා පෙන්නන මායාව. මොන්නතරම් මායාවක්ද කියන එක තේරුම් ගන්න මෙලව තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි හීනේ කියන්නේ. හීනේදී අපි කොච්චර යහඟුම් වලට යට වෙනවද? නැගිටට පස්සේ හිත කරඹෙනවනේ. පිරිමි අයද තියෙනවා ලංකාවේ පොඩ බොණ්ඩෝ. විවර වශයෙන් තොතෙන්න යන්න බුණා. ඒක සූස්තිය කියලා කියන්නේ. කුඩු ගහපුවමත් යනවා. මම එහෙම කියනවා ලංකාවේ යන කට්ටිය වැඩි බොන්න පිටරට නම් හරි සෙල්ලම්. අම්මා බොන හරියක් බොන්නේ ගෑන. ඒ උයි භාවනා කරන්න යන නිවනට යන්න ගන්න ඕගොල්ලෝ hina වෙන්න එපා. පොඩ්ඩක් ඩෝප් එක දාගත්තට පස්සේ ඕන දෙයක් හිතාගෙන ඕන විදිහට ඉන්න පුළුවන් ඇඳුම් තිබුණත් එකයි නැතත් එකයි. මේ දේ බුදුහාමුදුර අපිට අරන් දෙනවා මන්ත්‍ර වේ නැතුව ඇල්කොහොල් නැතුව පෙන්ලා දෙන ඕම් බලාපන් ලෝකේ මේ වාගේ මායාවක් මේකේ තියෙනවා. එතකොට පේනවා අපි ඩෝප් වෙලා වගේ තමයි ගෙදර ගියාම දැන්. හෙට ඉඳලා ගෙදර ගියාට පස්සේ ඔය අර බොර මිනිස්සු කරන විකාර ටික තමයි අපිත් කරන්නේ. හැබැයි වලින් මිනිස්සු කරන නිසා මේ මිනිස්සුන්ට දොස් කියන්න අපිට අයිතියක් නැහැ. අපි මායාව රැස්ලා තියෙන විඥාන මායාව. නිසා හිතා ගන්න භාවනා මධ්‍යස්ථානදී හෝ භාවනා පරියන්කේක හෝ මේ පේන රූප නැති වුණාට යට තියෙන රූප දෙල්ලම තියා බලලා ක්‍රියා හිතක් ඇති කරන්න හැටි මෙවට කතා කරන්න එපා. මම මාගේ කියන්න එපා. උන් නටලා යන්නයි. ඒකත් නැතයි. ඒක තමයි අප්‍රමාදයේ 100%ක්ම නැතර වීම සිදු වෙන්නේ ඒක අර දේශනාව හමාර කරන්න උත්සාහ චිත්‍රය හමාර කරන්න ඕන සම්මය මේ අවසාන ජවනිකා විතර කරාට ඒක එක දේශනාවකට තද වෙඩි වෙඩි ඉඳී තියෙනවා නමුත් මතක තියාගෙන ඉන්න මේකේ මූලික ආදර්ශය අපි ගන්නෙ ඉස්සරහට තියාගත් අරමුණ සම්පූර්ණ ගවන් වෙනකන් අක්‍රීය தත්ත්වයට පත්වන එක තමයි ක්‍රියාහිත කියලා කියන්නේ අන්න ඒක පුරුදු කරපේකනාට ඒකම දෙවෙනි සැරේ නාම ධර්ම සම්බන්ධව කරන එක තමයි වේදනා සංඥා පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් ටික සාර්ථක වෙච්ච එකනාට තේරුම් කරලා දෙන්න ලේසි. ඊ ආදර්ශයෙන්මයි ඒ නායකමයටමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මුල් ටික පුළුවන් තරම් චෝදනා විරහිතව එන පැමිණෙන දෙයට රණ්ඩු කරන්නේ නැතුව උරුට්ටු වෙන්නේ නැතුව මූල කර්මස්ථානයේ සාරණේ සතිය අරසා කරන අප්‍රමාදී අරසා කරන ඒ සරණට ගත්ත අරමුණත් ගෙවන් වෙනකම්ම කටයුතු කිරීමේ මිලවදීම ඒ කාය සංකාර වචී සංස්කාරයන්ගේ ගෙවන් කිරීම කළ හැකි බවත් ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඒ චිත්ත සංස්කාරත් එක්ක කරන ටික තමයි ප්‍රධාන වශයෙන් මේ විපස්සනාට ගොදුරු වෙන්නේ නිසා ඒකට සුදුසුකමක් අපිට මේ වැඩමුළුව ගන්න පුළුවන් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ සියලු දිනාට ඒ ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා